හොඳයි ලොකු හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ අපි අදත් පොදු කමඨාන් සුද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ මම ඉල්ලා සිටිනවා අරවින්දගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කිය. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස යුතුයකම් හා වගකීම් මනවින් ඉටු කිරීම කාමච්ඡන්දයද පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සමහර විටක යුතුයකම් ඉෂ්ට කිරීමේ මුවාවෙන් කාමච්ඡන්දේ වංචා කරනවා. ඒක නිසා Taman හේතු කරුණු හොයා ගන්නවා. මේ මම මේ හම්බ කරන්නේ මේ තැප හොයන්නේ මේ මේ සුඛෝභෝගී දේවල් හොයන්නේ මේ දරුවන්ට දෙන්නයි නෑදෑයින්ට දෙන්නයි කියලා ඒ යුතුයකම් මුවාවෙන් යුතුයකම් ඉෂ්ට කිරීමේ මුවාවෙන් Taman සුඛෝභෝගී වීම සඳහා හේතු කරුණු සපයා ගන්නවා. ඒකට වංචනික ධර්ම කියලා කියනවා. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මේ එකක් පෙනී හිටියට යටින් ඊට වැඩිය තමන්ගේ කෑදරකමක් කෙලේශයක් සංසිඳෙනු. ඒක තේරුම් ගන්න හරිම අමාරුයි. මේ මොකද තමමුණුත් තමන් රවට්ට ගන්න ලෝකයක් රවට්ටනවා. විවිධ කරුණු ඉදිරිපත් කරනවා. දැන් ওই ඡන්දලයිස්තු ඡන්දෙට ඒ හැම පක්ෂයක්ම ඡන්ද පොරොන්දු දෙනවනේ. ඡන්ද පොරොන්දු දුන්නාට ඒගොල්ලෝ මේ රට වැසියන් කෙරේ අනුකම්පාවෙන් කරන්න හිතනවා කියලා හිතනවා. ඊ ධර්මට ඔක්කත් තේරෙන්නේ නැද්ද අඩු ගානේ. ඊටිකවත් තේරෙන්නේ නැද්ද? ඒ වගේ තමයි. ඉතින් ඡන්දත් පොරොන්දු දෙන්න ගියාම ඉතින් අපි පරාක්‍රම බාහු රජුරයන් කාලේ නැති කාලේ විජේ බාහු රජුරයන් නැති කාලේ මේක හදලා දෙන්නම් කියලා කියනවා. ඉතින් අර සුදු අකුරු කතාව වගේ තමයි. ඉතින් ඒ නිසා තමනුත් අනුන් කෙරේ යුතුයකම් මේවා පටවගෙන පවරගෙන ඒ ඒක දඩමීම කරගෙන සැප විඳින්න හේතු වෙන්නත් ඉඩ තියෙනවා මේ හිතේ තරම් වංචනිකයි ඒක නිසා ඒව කරන්න ඒ යුතුයකම් අවස්ථානුකූලව කරනවා නමුත් ඒවා නිකන් හේතු කරුණු කරගෙන වංචනික ධර්ම වැඩෙන්න ප්‍රපංචකරණයට අනවශ්‍ය බෝකර බෝ වඩා ගන්න වැඩවලට යනකොට මේ සීමාව දන්නේ තියෙන කෙනාට තමයි පෘථජ්ජනයයි කියන්නේ. පෘථජ්ජනය මේ පටන් ගන්න බොහොම සාධාරණ හේතුවකින් බොහොම මූලික අවශ්‍යතාවයකින් පටන් අරගන්න. අරගෙන කරගෙන කරන ගිහිල්ල වෙලා මල පණින තැන, ඊම ඉක්මවන තැන, එලිපත්ත පයින් තැන යාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක දිගිය කක කක කක යනවා. කර්ම කියන්නේ මේ හේතු සාධාරණ කාරණාවක් තමයි. නමුත් අන්තිමට වෙන්නේ තමන්ගේ කාම ආසාවක් ඉෂ්ට වෙනවා. නැත්නම් නැති ඊර්ෂ්‍යාවක් පිරිමහිනවා. ඒ සීමාව පයින්නකොට ඉංගිය තේරෙන්නේ නැහැ යාට. එයාට පෘථග්ජනයි කියලා කියනවා. පෘථග්ජන කියන එක අර්ථයක් තමයි මූලික අවශ්‍යතාවයන් වල ඉඳලා අතිශෝක්තියට නැත්නම් සුඛභෝගීත්වයට යන සීමාව එයාට තේරෙන්නේ නැහැ. මූලික අවශ්‍යතා කෙනගෙන ගිහිල්ලා සුඛභෝගීතන්න ගියත් එයා තාම සාධාරණික නැණ මේක මධ්‍යම ප්‍රතිපදාව. මම මේ කරන්නේ යුතුයකම් ඉෂ්ට කරන්නේ. අරක සඳහා මේක සඳහා කියලා ඒ දුප්පත් තුන්වෙනි ලෝකේ රටවල් වල විදේශ ඇමතිවරු පිටරට වලට ගියාම ඉතින් විවිධාකාරයෙන් ආධාර ඉල්ලා හිටනවා. මොකද මේ තමන්ගේ රටේ ඉන දුප්පත් ජනතාවට සේවය කරන්න කියන්නේ. ඉතින් සවුත් ඇෆ්‍රිකාවල මේ රටවල රජු තුන් දෙනෙක් කියන්නේ ජනාධිපති හරි නායක තුන් දෙනෙක් ළඟ ලස්සන ගඟක් අයිනේ රෙස්ටුරන්ට් එක හන්දාවේ ඉන්න වෙලාවේ එක්කෙනෙක් කිව්වලු මගේ රටට හරියට පිටරට ආධාරේනවා අඩු ගානේ 100ක්වත් මම ගන්නවා අයියා. ඒ ජාතික මට්ටමේ. ඊට පස්සේ අනිත් එක්ක ලයින් ආවෙලා කියනවලු මේ ඔයා යතින් හොඳයි මම 150ක්වත් ගන්නවා අයියා. තුන්වෙනි රටේ එක්කනා කිව්වලු අර ගඟ ඉස්සරහා අර අතන ඔයාට බැම්මක් පේනවද මේ ගංගහරා බඳපු වේලක් පේනවද කියලා. ඉතින් අර දෙන්න බැලුවලු වේලක් නැල්ලු. ඒ ෆුල් ග්‍රෑන්ඩ් එක මං ගත්තා අයියා. එහෙම තමයි ඔය රාජ්‍ය නායකයෝ මේ හරියට ඒ දුප්පත් ජනතාව දඩමීම කරගෙන දඩුපන්ත පෙන්නලා ඒ හිඟා කකා යනවා. ඉතින් ඉතින් ගහ කකා යන්නේ Tamange මහන්තත් එක්ක ප්‍රශ්නයක් නැහැ නේ. මොකද හිඟා කන්නේ මේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නේ. උදී ජනතාව වෙනුවෙන් සේවය කරන්න. අන්තිර වෙනතේ අතර ඩෑම් එකක් පේනවද? නැහැ. ඒකේ 100%ක්ම අරගෙන ඔච්චර තමයි වෙන්නේ. ඒක නිසා උගුරට රබේත් කෑවට කවුරුත් රැවටෙන්නේ නැහැ. ඒ හුදී ජනතාව රැවටෙන්නේ නැහැ. Taman tamanගේ දිව හපාගෙන කෑවා වගේ තමයි. නිසා හොඳට සැලකිල්ල බලන්න ඕනේ වංචනික ධර්ම. විවිධ මුවාවෙන් අපිව පුම්බා හිටිනවා. අපි සේවයට කැඳවනවා. අපේ සේවයේ ලාභව ගන්නවා ගන්නවා. නමුත් අන්තිමට අපි දාසකම් කරන්නේ කාමයට විතරයි. මේ වංචනික හෝ ඍජුව. අනික තේරුම් ගත්ත දවසේ විතරයි තේරෙන්නේ මේ අපේ ජීවිතේ පාත්තනකට කොච්චර පොඩ්ඩයිද ඕන කරන්නේ. අපේ පැවැත්මට කොච්චර පොඩ්ඩයි දෝන කරන්නේ නමුත් අපි කදා සන්තෝෂ වෙන්නේ නැතු යන්නේ මොකද්ද අපි හිතන නෑ අනාගතය ගැන බලන්න එපායි දරුවෝ ගැන බලන්න එපායි අම්මා ගැන බලන්න එපායි තාත්තා ගැන බලන්න එපායි කියලා নানা ආකාර අපි මේ මුදල් විතරක් නෙවෙයි මූලික අවශ්‍යතා හතර විතරක් නෙවෙයි කොයි එකටත් ඒකල සීළු දිනා වෙනුවෙන් කැපී පිටින හිටින සුද්ධවන්තයෙක් වශයෙන් පේන්න හදනවා නමුත් අන්තිමට කෙරුවා දිහා බලනකොට ඒ දෙවමුත් Tamange කාමයේ ඉෂ්ට වෙන එක තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් ඊර්ෂ්‍යා පිරිමහින එක නිසා ඒකෙදී ලෝකයෙන් ඕන තරම් ආදර්ශ තියෙනවා. නමුත් ඒ ආදර්ශයට බනින්න බෑ අපේ අතිමුත් ඒකම වෙනවා. ඒ නිසා යුතුයකම් එමුණ බගකීම් ප්‍රයෝජනෙ සලකලා කරන්න ඒක දඩමීම කරන එක ඔලෝගුවක් කරගෙන ඒක දාගෙන හැංගෙන්න යන්න එපා. ඒක තමයි භයානකම දේ භික්ෂුවක් බවට පත් වෙච්චාම තියෙන්නේ. භික්ෂුවක් විතරක් නෙවෙයි හැම ආගමකම ෆාදර් කෙනෙක්, ලෙබ්බේ කෙනෙක්, ඉමාම් කෙනෙක් rogues behind a robe කියලා කියන්නේ. හැම එකම හොරෙක්. ඔය සමාජ වෙනුවෙන් පෙනී සිටින හදන කෙනා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අන්තිමට අමාරු වැටෙනවට සල්ලි දෙන මිනිස්සුත් වගේ කියනවා. ඒගොල්ලෝ දඩමීම කරගන්න මිනිස්සුත් වගේ වෙනවා. මොකද සරුවචනාංශ මේක ඉදිරිපත් කරේ එහෙම අනුංගණියෙන් අනුන්ට පෙනී හිටින එකක් නෙමෙයි තම තමන් ගාඩ තම තමන් කරගන්න එක. ඒ නිසා පෞල් ජීවිත ගත කර නැත්නම් සීමාව තේරුම් අරගන්න ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න ඕනේ. ඇඟිල්ල තරමට ඉදිවෙන්නේ කෝ පුපුරලා නැහිනවා. මොන නිදහතර කරන දුන්නත් තමන්ගේ කාලයයි නාස්ති වෙන්නේ. අන්තික රැවටෙන වෙන කවුරුවක්වත් නැහැ. මේ වෙනකොටම තමන් රැවටිලා කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මම මේ අනුන්ගේ නම දාගෙන මේ පෙනී පිටින් හදන්නේ මට පැවරිච්ච රාජකාරියක් නෙවෙයි මම පවරගෙන මොකටද ඔය? ඔය මොකක් හරි කොන්තරයක් පරිමහින්න තමයි. නැත්නම් කාමයක් සඳහා තමයි. අන්න ඒ දේ කතා කරන්න පුළුවන් මිනිස්සෙක් කමුණොත් එයා තමයි කල්යාණ මිත්‍රා කියන්නේ. ඒත් කෙලින්ම ගිහලා කියන්න පුළුවන් මම මෙහෙම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ දර්ශනේ මොකද්ද මේ ගැන? එයා කෙලින්ම කතා කිව්වොත් මට පේනවා මේකෙන් ඔබ වංචාවක් කරන්නේ. මේක ඔබ මේ කොළේ පෙන්නුවට උඩ පැත්තේ යට පැත්තේ තියෙන්නේ. මේක පුඩ්ඩක් බලපන් ඕකේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා කියලා කෙලින්ම කියන්න පුළුවන් නම් ඒ කල්යාණ මිත්‍යා තමන්ගේම පිළිඹුව වෙන්න කන්නඩියක් වගේ. බුදුරජාණන් වහන්සේත් ඒක විහිළු කරන්න බෑ. කාටවත් ගිහිල්ලා මවා පාන්න දෙයක් නෑ. බුදුරජාණන් ඇතුල් පැත්ත පිටුපැත්ත පේනවා. ඒ නිසා නටාගෙන එනකොටම ඒ නැටුම් ඔක්කොම හමාරයි. ඒ නිසා හිතන්න එපා දැන් උනත් ඉන්නවා එහෙම දර්ශනයක් තියෙන මිනිස්සු ලෝකේ. ඒ නිසා අපි මේ අනවශ්‍ය විදිහට නටන්න ගියාම ඒ ඒ මිනිස්සු ඉස්සරහා අපි හෙළුවෙන් ඉන්නවා. ඒ මිනිස්සු ඉස්සරහ අපේ චාවාට චාටුව පේනවා, වංචාව පේනවා. ඒ ඒ චපල ගති පේනවා. ඒසට ඒක දැනගත්ත දවසේ පේනවා අනේ අපි මේ ඔක්කොම රවට්ටගෙන වැඩේ කරන ගියාට මේක යට දෙවිලා තියෙන්නේ කෙලස් න්‍යාය පත්‍රය. ඒක දැක ගන්න තමන් ඉස්සරහම ඉන්න කල්යාණ මිත්‍ර උදව් කරනවා නම් බුදුන් වගේ තමයි. නිසා නිතරම අනික් කෙනත් එක්ක බොක්කෙම්ම සහෝදරකම් පවත්තා. ඇතුළෙන්ම වසංගනේව බෑ. වසංගන්න ගියොත් ඒ කාන්තෙම කෙලේශයක්. යුතු කන්නේ ඊට වඩා ගොඩාක් නිදහසට කරුණු තියෙනවා. ඒ ඔක්කොම කබරගෝයා තලගෝයා කරගන්නේ කණ්ඩෝනාවට මිසක් ආයි කණුන් ගැන ගිහෙලන කිතුල් කමුළු සේරම බොරු. එකක්වත් නැහැ. අඩු ගානේ ඒකෙන් ඔක්කොම කරන්නේ ආත්ම සෙනෙහස විතරයි කියලා බුදුරජාණන්සේ දේශනා කළ නිසා අපි නිකන් මේ තාරබර අතෑරලා ගෙලින්ම ඍජු සරල අවංක නිහතමානී ජීවිතයකට ගියාම බැනුනේ හයි බැලුම් ගැහුවට මොකද පුළුවන් තරම් කරන දේ කියන කර කියන දේ කරන කෙනෙක් බාටපත් ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකේ සිටීමේදී ආස්වාසයෙන් පටන් ගත්තාට වැඩියෙන් එයට අවධානය යොමු නොකර එන එන අරමුණ ඔස්සේ සිත ගමන් කරමින් සිටීම පුරුදුව සිටියේය. ඒ මක්නිසාද කියතොත් ආස්වාසය බැලීම වැඩිය අරමුණක් ඔස්සේ බලන විට සිත ඉක්මනින් සමාධි වේ. ඊයේ සාකච්ඡාවේදී මට වැටහුණේ අරමුණ ඔස්සේ ගියත් හැම විටම ආස්වාසයට සිත යොමු කරන ලෙසයි. නමුත් ආස්වාසයට දිගටම බැලීම අපහසුය. එය වෙනුවට අරමුණවල් ඔස්සේ සිත නොයවා සෑම විටම ඒ මොහොතේ සිත පවත්වා ගැනීමට වග බලාගෙන ඉඳ හිට ආස්වාසය බැලීම හොඳද? මෙය පහදා දෙන මේ ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාරණා දෙකයි සුද්ධ කරන්න තියෙන්නේ. මේකේ අරමුණ කියන එකයි ආනාපාන කියන වචන දෙක වැරදියට පාවිච්චි කරලා තියෙනවා. මොකද ආනාපානේ තරමුණක් තමයි. ඒ වුණාට ඒක තේරුම් ගන්න ඉතර පහසු වෙලා නැහැ. අරමුණ දෙස බලනවා කිව්වොත් එimhe ආනාපානේ අරමුණක් නෙවෙයි කියන වගේ හදනවා. එහෙමනම් කියන්නේ ප්‍රධාන අරමුණ සහ ද්විතීයි අරමුණ කිව්වනම් ඔය ප්‍රස ඉදිරිපත් කිරීම හොඳයි. දෙක තමයි අපිට ආනාපානයක සරණ ඕන වෙන්නේ විචිකිච්ඡාව තියෙනනම් පමණයි. සැකයේ තියෙනනම් පමණයි. සැකයක් නැතුව තමයි ලෑස්ති නම් මැරෙන්නේ මැරිච්චවයි පිස්සුවයින් පිස්සුවයි කියලා ඕන දෙයක් කරන්න. කිසිම බය වෙන දෙයක් නැහැ. සැකනම් විතරක් ආනාපානේ ළඟ තියෙනවාද කියලා බලන්න. ඒකට දැනගන්න පුළුවන් පැට්ටිට නැහැ කියලා. නිසකනම් අදිමොක්ඛේ තියෙනවනම් කුසල ඡන්දේ තියෙනවනම් ඕන දෙයක් කරගෙන යන්න. හැබැයි මුලින් බුදුහාමගේ ශ්‍රද්ධාව තියෙනවා සීලේ තියෙනවා එන දෙයකට ලෑස්ති. ඉතාම කෙටි මාර්ග. නමුත් අපිට වෙලා තියෙන අපි හැම තැනම මල්ල ඔබ ඔබ බලනවා ලියන්න ඉස්සරලා. ඉස්සරහට යන්නේ පස්සට යන්නේ සමතේද විපස්සනාද හරිද වැරදිද. අන්නේ විචිකිච්ඡාව තියෙනනම් පමණක් නිතර තියාගන්න ආනපනේ උරගලට. එහෙම නැහනේ තමයි ලෑස්තිනේ මොන යකාවක් එන්නේ ඉස්සරහට. තනි වේ කඟ වෙනගේ තනි අඟ වගේ. නමුත් අපි විචිකිච්ඡා චරිත ඒකයි මෙච්චර දික්කසාද නඩු ලෝකේ කසාද වලට වැඩිය දික් කසාද වැඩි කාමීත්‍යචාරය නිසා නෙවෙයි සැකේ නිසා කවදාකවත් ඔෆිස් එකට ගිහිල්ලා බලන්න කට්ටිය සහෝදර ලීලාවෙන් වැඩ කරනවද කියලා එකාට එක බෙල්ල කපාගෙන ඇත්තටම නරක නිසා නෙවෙයි කේලමක් පත්‍ර කන්තරුවට ගිහිල්ලා බලන්න පේන කඩු එකක්වත් නැහැ නමුත් කැපිලි කුන්නේ ශ්‍රිස් කාලා කපලා යන්නේ මොකක් කරන්නේ කාගරි කේලමක් ඉතින් මේ ගමනේදී ඌ එහෙම එනවා. එතකොට ආනපන තියාගන්න ආනපන තියෙනවනම් තමයි තන බුණ නැහැ. වැඩි දුර දිගට පැටලිලා නැහැ. මෙන්න මට පාර පේනවා. එහෙම නැහෙනේ. මම විචිකිච්ඡාවක් නැහැ. හොඳ පෙර දැක්මක් තියෙනවා. මම මේ සඳහා කාය ජීවිත නිර්පේක්ෂ යනවනම් මේ අර ඉස්සලා කියන විදිහට එන දේ දිහා බලන් හිටීම හොඳයි. ඇත්තටම කියනවනම් ආනපාන දිගේ ගියත් ඉස්සරහට ඒ විශ්වාසය ආවට පස්සේ එයා නිමිත්තක නෙමෙයි භාවනා කරන්නේ අනිමිත්තේ. එහෙම නැත්නම් මොනම නිමිත්තක් අසරණ ගන්නෑ. එයා දන්නවා හැම නිමිත්තක්ම දඩයක්, ණයක්, කෙලෙසයක්, දුකක් කියලා. නිමිති ගිවන් කිරීම, අස් කිරීම, හිස් කිරීම තේරුම් ගන්නවා. පටන් ගන්න ටිකේ විතරයි අය කාංකා විතරන විසුද්ධිය කියලා එකක් තියෙනවනේ. ඒ විසුද්ධියට යනකන් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉන් එහාට ගියාට පස්සේ එනවා ඇතුළෙන්ම ධර්ම ජවය. ඊට පස්සේ ඔය අරමුණ තිබුණා නෑ ප්‍රශ්න නෑ. හොඳටම සතිය තියෙන බව තේරෙනවා. වැර අත්තරද්දේ සතිය දිනවා කියලා තේරෙනවා. එතකොට හුඟක් විශ්වාසය ඇති ගරුතර ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ විස්තර කළ කාය විවේකය, චිත්ත විවේකය හොඳින් වැටහුණමුත් උපදි විවේකය මාහට පැහැදිලි මදිය කරුණාවෙන් විස්තර කර දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඒකට ගෙනියනවා මේ සූත්‍රයේ දිගට දිගට යනකොට සරුවචනාංශේ හරි ලස්සනට නිකන් ලුණු ගෙඩික පොත්ත ගලවනා වගේ එකක් ගැලෙව්වා. ඊට පස්සේ පෙන්නන ඔක්කොටම පෙන්නලා ඊගාව පොත්ත ගලවලා ඊට පස්සේ ආයෙ රවුමක් පෙන්නනවා. ආයෙ පොත්තක් ගලවලා කේල් ගහක වතුර අයින් කරනවා වගේ කායි විවේකේ තමයි ගුරුසු. ඒක තමයි හුඟ දෙනෙක් වෙහෙස ගන්නෙ. ඒක අරගෙන චිත්ත විවේකේ ආවට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් හම්බ කරපු හැමදේම අවාසියට හිටලා තියෙනවා කියන්නේ. උපදී සම්පatti කියලා කියන්නේ ලෝකේ තියෙන මේ හරක බාන රත්රන් රිදී මුතුමැණික් නෑයෝ මේ නම්බු නාම ලාභ කීර්ති ප්‍රශංසා. අන්තිමට දෙනවා මේවා වැඩි වෙන්න වැඩි වෙන්න මරණයේදී දුක වැඩි. ඒ නිසා උපදී විවේක කියලා කියන්නේ මේවා තිබුණට ඕවා නිකන් කරේ චක්‍රමාලයක් විදිහට දාගන්න ඕන ඔය හැම සම්පත්තියක්ම විපත්‍යක් බවට පත් වෙනවා භංග ඥානේ භයතුපට්ඨාන ඥාන බවට පත් වෙනවා ගොඩාක් හම්බ කරපු මනුස්සයට ගොඩාක් දුක එනවා ජල ගැල්මක් ආවොත්, ගින්නක් ආවොත්, සුනාමියක් ආවොත්. මොකද යාර හම් නැති වෙච්ච දි වැඩිනේ. නමුත් ඔය සාමාන්‍ය ඉන්න මනුස්සයාට hina වෙලා ඉන්න පුළුවන්. සුනාමියක් ඇවිල්ලා ගියා. ඔව්. ඒ මෙන්න නැති වෙන්නේ දැන් නැහැ. ඒත හැම උපදි සම්පත්තියක්ම දීර්ඝ කාලිනව විපත්‍යක් බවටපත් වෙනවා. මේ භාවනා කළා ඒකේ තියෙන හිස් බව, තුච්ච බව, රිත්ත බව, ශූන්‍ය බව දැක්කේ නැත්තම්. ඒ නිසා අන්තිමට උපදි විවේකය මේ ඔය ද්වේතානුපස්සන සූත්‍රය අපි කරා බ්‍රිස්බේන් වලදී ඒකදී පටන් අර ගන්නකොටම සරුවචාන් සඳහන් කරනවා මේ උපදි පිළිබඳව මම මේ වැඩ කරන්නේ යමක් කමක් හම්බ කරන මේ යමක් කමක් කියන එක තමයි උපදි කියන්නේ අපි අපි වැඩ කරනවා අපිට හම්බෙන පදනම මම පෝසතෙක් වෙන්න ඕන උගතෙක් වෙන්න ඕනේ සුද්ධවන්තෙක් වෙන්න ඕනේ සිල්වතෙක් වෙන්න ගොඩාක් දේවල් අපි හම්බ කරනවා ඒ පොදිය තමයි අරගෙන ඇවිදින්නේ මේ පොඩි වැඩි එක්කනට ගමන අමාරුයි. පවුල් සංවිධානයේත් ගාලා තියෙනවනේ පෝස්ටර් එකක් වැඩි බර ගමනට බාධායි කියලා. දැකලා තියෙනවද දන්නේ නැහැ. පවුල් සංවිධානයේ දරුවෝ වැඩි වෙච්චාම බස් එකේ සීට් එකක්වත් ගන්න අමාරුයි. පොඩියත් වැඩි. උපදී උපදී උපදී සම්පත්‍ය කියලා තමයි අපි දන් දීලා සිල් දකලා උපදී සම්පත්‍ය අපේක්ෂා කරන්නේ. කෙලවරක් නැහැ. නමුත් කවදා හරි උපදි කියලා කියන්නේ මල වාතයක් කියලා තේරුම් ගත්ත දවසේ තියෙන මේ ප්‍රයෝජනෙට අවශ්‍ය ටික තියලා මේ සුඛෝපභෝගී දේවල් පැත්තකට කරන් ඉගෙන ගත්තොත් එයා උපදි පිළිබඳව විවේක වෙන්න පටන් ගන්නවා. එතකොට එයා ළඟ වස්තුව තිබුණට නිලුම්පතේ තිබ්බ වතුර කඳුල වගේ ඇල වෙනකොටම හැලෙන්න ලෑස්ති. ඒක වැටුණයි කියලා කනගාටුවක් නැහැ. මොකද ගෑවිලා නැහැ. ඒ උපදි විවේකය වස්තු වල නෙවෙයි තියෙන්නේ තමන්ගේ ඡන්දේ කැමැත්තේ ඒ නිසා තියෙනවා නති කාමා යാനി චිත්‍රානි ලෝකේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේචි ඡන්දා මේ ලෝකේ කාමයේ විචිත්‍රතාවයේ නෙවෙයි කාමයේ තියෙන්නේ ඔබ හිතේ ඔබ හිත හදාගෙන තියෙනවා නම් කොච්චර විචිත්‍ර තැනක හිටියත් විවේක වෙන්න පුළුවන් කොච්චර විචිත්‍ර නැතැනක හිටියත් දරන්න පුළුවන් ඒක නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන්ගේ සංකල්ප ටික තමයි අපි මේ රකින්න හදන්නේ ඒ අනුව බලනකොට උපදී හරහා අපි සංකල්ප ක්‍රියාවත් කරන්න හීන දකින්න උත්සාහ කරනවා. මැරිච්ච එකම මිනිස් එක්කත් සියලු සංකල්පනා සමෘද්ධ වෙලා මැරිලා නැහැ මානව ඉතිහාසයේ කවදාකවත්. ඌනෝ අතිත්තෝ කාමදාසෝ. මැරෙනකොට ඌනෝවයි මැරෙන්නේ. අතෘප්ති කරවයි මැරෙන්නේ කාමයට දාසෝවයි මැරෙන්නේ. ඉතින් එහුව එකේ මේ පොදියකට ලොක් කරගන්න හදනවා කියලා කියන්නේ. ඒකට දේශපාලනඥයෝ හරියට උදව් කරනවා. ආර්ථික විශේෂඥයෝ හරියට උදව් කරනවා. සමාජ සේවකයෝ හරියට අවිල්ලා කියනවා මම මැනිකට සාරිද ඕනේ මැනිකට ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නම් කියලා. දන්නව මොකටද ඔය මැනිකේ ප්‍රේම කරන්නේ මොකටද කියලා. හැම කෙනෙක්ම වෙන අපේක්ෂාවෙන් සරුවත් chance කියනවා උඹට අවශ්‍ය මූලික ටික තියාගනි. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි අතිරේක ටික බරක්. අනවශ්‍ය බරක්. ඒ ඒ පදනම ඥානানন্দ ස්වාමීන් කියන්නේ යමක් කමක් කියන එකට තමයි උපති කියන්නේ. අපි යමක් කමක් ඇති කෙනෙක් කියලා කියන්නේ. අර උපදී සම්පත්තිය තියෙනකොට යා මරණයට සූදානම් නැහැ. එහෙම නැත්නම් ශූන්‍යතාවයට සූදානම් නැහැ. ඒ නිසා උපදී විවේකයේ කියලා කියන්නේ මේ අපේ මාත්‍ර තියෙන විදිහට තමන්ගේ රුචි අරුචිකන් ටිකෙන් සමු ගැනීම. මේක මම මනාපයි මේක මම අමනාපයි කියලා තියෙන රුචි අරුචිකන් ටිකක් තියෙනවනේ. පෞරුෂත්ව ලක්ෂණ ටික ආන්න ඒක පැත්තකට තියන්න පුළුවන් නම් ඒකට කියන්න බලන උපදී විවේකයේ. ගරුතර ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී සිත මනවින් සමාධිගත විය. නමුත් ඊයේ දැනුණු ඇඟ ගැස්සීම හා ශරීරය දෙපසට වැනීම මද වශයෙන් පැවතුනි. නමුත් එකවරම කොන්ද ප්‍රදේශයට වැරෙන් පහරක් වැදුනාසේ දැනීම සේ දැනි මා එකවරම බිමට වැටෙන්නට ළඟ යයි මට සිතුනි. මෙම తත්වය අද දිනද පස්වරක් පමණ තිබුණි. මා බිමට වැටුනේ නැත. නමුත් බිමට වැටුණාසේ මොළයට මහත් කම්පනයක් දැනුනි. මද වේලාවකින් සෙම උගුරේ සිර වෙන ගතියක් වරින් වර මතුවිය. නමුත් මා දිගටම මේ සියලු බාධක මැද පරයන්කේම ගත කළෙමි. කෙටි කල කටේ කෙල සිඳී ගිය ලෙසක් මට දැනුනි. මුහුණේ වරක තද රස්නයක්ද වරක සිසිලසක්ද දැනුනි. හඳ පායා ඇති ලෙස දැනුණු නිස්කලංක බව නිසාම මම දැස් නොඇරම භාවනාවේ යෙදී සිත සතුටින් යෙදී සිටියෙමි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ගරු පියාණන්ගෙන් අයදිමි. විස්තරය හොඳයි නමුත් මේ බය වෙලත් නැහැ ගැසිලක් තියෙනවා හඳ පායලක් තියෙනවා මේ තියෙද්දි <clears throat> මූල කර්මත්තා නැත්නම් තමන්ට ආනාපානෙත් එක්ක ඇසුර පැවතුනාද නැද්ද කියන එක විස්තර වෙලා නැහැ. මම ඊයේ පෙරේදත් එක් මතක් කරා මේ මොන්න දේවල් පෙනුනත් ඒක හොඳකින් හෝ නරකකින් බාධා නොවෙන්න මෙවුව පෙනෙද්දි Tamanට ආනාපානයත් එක්ක මූලික කණින් ආපු අඟ මේ කන සම්බන්ධය තිබුණද නැද්ද කියලා නැහැ. මේ ලියන ලියමනේ හැටියට පේනකොට තිබිච්ච ගතියක් පේන්න තියෙනවා. මොකද හොඳ විශ්වාසිකින් ගිහිල්ලා තියෙනවා. ඒක මම හිතන හිත උපකල්පනය. නමුත් එහෙම හිතන එක වැරදි. මම ඒ නිසා මේ ප්‍රශ්න කරුට කියන්න පුළුවන් ද මන් දන්නේ නැහැ. කැමැතිද මන් දැන් ඉදිරිපත් කරන්න. මේ ටික වෙනකොට Tamanට මම පිටපොට ගිහිල්ලා නැහැ. මම යන්නේ ට්‍රැක් එකේ කියන විශ්වාසය ඇතුවද මේ කතා කරන්නේ නැත්නම් ඔය දකින් දකින් හැම එකකින්ම අන්දමන්ද වෙලා අම්මද කිව්වේ. ඒකට ආනපාන පේනවා දේ වෙලා. ඉතින් ඕක ලියන්න මොඩයිනේ. ඕක ලියන්න බැරි තරම් මොඩයි. ඒ අනින්නේ ඉතන ටොක්කක් කියලා. ඒ හොඳයි කමන්නේ. ඉතින් අර කියපු හින්දා ඉතින් තෝක කයින්ද වටින්නේ නැහැ. මේක කියනකොට පේනවා හොඳට පේන්න තියෙනවා විශ්වාසිකෙ ලියන්න කියලා. නමුත් ඒක ආසන්නට හිතන්න තියන්න හොඳයි. Taman කියන්නේ මේ විදිහට මට වෙන්ද වගේ මේවා තියුදුනට ඇදක පඩ වැටෙන වගේ දැනුණට මට ඒ වැටෙන්න ඉස්සරලයි වැටෙන වෙලාවට ඉස්සරලයි පස්සේ මට ආනපනට යන්න පුළුවන්කම තියෙනවා. ඒකට ලොකු විශ්වාසයක් ඒක. අත්තල කැඩිලා නැහැ. ඒ හරහා තමයි අපි හිතට කියන්නේ ඔය පාරම ඉදිරියට යන්න කියන්නේ. ඒකයි කියන්නේ බිම වාඩි වෙන්නේ කියන්නේ. වැටෙන්නේ නැහැ. පැදුරු පුදින එකාට වැටිලා කොන්දරි දෙන්නේ නැහැ. උඩ ගියොත් තමයි ලෙස්සලා වැටෙන ප්‍රශ්න තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ පැදුරේ හිටියත් උස්සලා ගහනවා. ඒක එක පැත්තක් තියෙනවා මම මේක හරියටම මොකද්ද කියන්නේ? මට තොරතුරු ලැබිලා නැහැ. මේ හරහා තමයි ඔය එලිවේෂන් එක ලෙවිටේෂන් එක එන්න පටන් ගන්න. මේ උස්සලා ගහන එක ගිහිල්ලා ගිහිල්ලා අන්තිම උඩම හිටිනා වගේ තේරෙන්න පටන් ගන්නවා. අහසේ හිටියා වගේ. ගාක් වෙලාට ඔය දැන් තියෙන ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් අර එහෙම පෙන්නලා කරලා පෙන්නනවා. මේ භාවනා කරනකොට උස්සනවා. ඉතින් පෙන්නනවා මම දන්නේ මම දැකලා නැහැ. මම දැකලා තියෙනවා ජපනිස් ට්‍රීට් මේ එකක් වතුර ඇතුලේ ඉඳගෙන භාවනා කරනකොට ඉස්සෙනවා. නමුත් ගැජට්ස් ගොඩක් හයි කරලා තියෙන්නේ. එතකොට කියන්න බෑ භාවනාවෙන් ඉස්සලාද කියලා මෙහෙම උඩ දමන ගතියක් එනවා. ගැසිලා ගැසිලා ගැසිලා ගැසිලා බය නැතුනොත් එහෙම එක තැනක නතර වෙනවා. තමයි පොළවේ ගෑවිලා නැහැ නැත්තම් පොළවේ ගෑවීම ස්පර්ශ වෙන්නේ ඒ වගේක් වෙන්න ඇති කියලා මට හිතෙනවා හැබැයි මම ස්ථිරසාර වශයෙන් කියන්න දන්නේ මේකෙදි වැටෙන්නේ ඩොග් ගාල වැටෙන පාර වැටෙන තේරෙනවා මොකද ඉතින්සලා ඇඟේ ලොකු සහැල්ලුවක් ඇති වෙලා තමයි කඩාන වැටෙන්නේ බර වෙනවා තේරෙන්නේ හැල්ලුව තේරෙන්නේ උඟක් පුරුදු කෙරුවොත් මේ බර වෙන්නේ ඉස්සෙල්ලා මේක සතුන්ගලිය උඩ ගියා වගේ උඩ පාවෙන ගතියක් තියෙනවා අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අම්මා නම් බර වැඩි හැබැයි ඔකට අපිට කෙට් වෙලා හිටියන සමාජලාට උඩ ගිහිලා හිටින්න ඉතින් මේ කොන්ක්‍රීට් කරමන තියෙන තැන ප්‍රශ්න තියෙන ගිහිලා වාලේ වදින්න දන්නේ කොහොමරි මේක මේක වෙන්න දෙන්න කිසියම් පැකිලෙන්න එපා ඒ බය ඇරීම හරහා තමයි ওই ඊ ගාවට තියෙන මේ මොනවද කියන්නේ මේ අධිමානසික ශක්තිය වලට යන්න ඉස්සෙල්ලා මේ තියෙන ගුරුත්වාකර්ෂණත් එක්ක හොල්ලලා පෙන්නනවා. ඒකට කැප කරන්න ඕනේ. මේ මරණ මරිචාවේ තියෙන මේ ධර්මයෙන් වෙන්නේ මම හිතලා නෙවෙයිනේ උඩ යන උඩ ගියා වැටෙන්නේ වැටියාවන් වැටියන් කියලා සැකේ අරගත්තට පස්සේ තියෙන ඇත්තම ශරීරෙ තියෙන ආසාවනේ මේම කරනකොට දැන් උක දන්නවා මෝ ගසලා ඇරියට මොකුත් වෙලා නැහැ. සමහර පිටිපස්සෙන් එහෙම කකුලෙන් දමලා අයින් වගේ ඩක් කාලා ගිහිල්ලා නතර වෙනවා. පිටේ තියලා අත තියලා තල්ලු කරනවා වගේ කරනවා. ඒක වැත්තකට නිකන් කබලකට වන්න වගේ රත් වෙනවා. එහෙම වුණාට තියෙන මේක මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය. මේක මනස පූර්වංගම කරලා වෙලා තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨ කරන ඇති මනෝමය දෙයක් මේක කියලා. මනසින්ම ඇති වෙන දෙයක්. ඒක හුඟක් පුරුදු කරුවට පස්සේ තමයි යෝගේච්චර ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. කොහමරි පොදුවේ හොඳයි කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය ඔය ආනාපාන සතිපස්සම විපස්සනාම කියලා පටන් ගන්නකොට ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතා ගන්න සමත විපස්සනා කියලා දෙකක් නැහැ. එකයි තියෙන්නේ කියලා යන්න මොනවාක් පැටලෙන්නේ. දෙකක් නැති නිසා නෙවෙයි. තියෙනවා පස්සේ තේරෙයි. යෝග නමුත් ඔය ඔය තෝරන්න යන එකෙන් පටලවිලා විතරමයි ඇතිලා තියෙන්නේ. මොකද ආනාපාන සතිය ගෙලින්ම විපස්සනාට උදව් කරන එක නිසා හිතාගෙන යන්න ආනාපාන සතියේ විපස්සනාවමයි කියලා ප්‍රශ්නේ අහන්න. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මේ දෙකට බෙදාගෙන පටන් ගත්තොත් මේ දෙකක් හම්බවීම කරදරයක් කරගන්න. තුනක් හම්බුනොත් තුනක් ප්‍රශ්න ඇති කරගන්න. මේ බුදුහාමුදුරු මේවා දීලා තියෙන්නේ ලේසියට. එකක් කිරුවට දෙකක් දෙනවා. මෝඩ වඩු අවුරුද්දත් එක පොර බදනවා වගේ දෙක වෙනකොට ප්‍රශ්න දෙකක් කරගන්න තුන ක්‍රම තුනක් දුන්න ප්‍රශ්න තුනක් කරගන්නවා. ඒ නිසා එනේන එක අවුල් කරනවා. ඒක කරන්නේ නැහැ ඔක්කොම එක මල්ලට දාලා ඕක ඕක ආනපන කියන්නේ විපස්සනාමයි කියලා හිතාන කරන්න මොකක්වත් වරදින්නේ දෙවෙනි ප්‍රශ්නේ මට භාවනාව එනම් ආනාපානය සෑහෙන වේලාවක් කරගෙන යන විට ශරීරයේ ගැස්මක් සමග හිසේ කුඩා සතුන් නලියන බවක් දැනේ. එසේ ටික වේලාවක් දැනි එය නොදැනි නැවත හුස්ම රැල්ලට හිත යදවේ. නැවත විවිධ අරමුණු විත් සිතේ ඒකාග්‍රතාවය නැති වී යයි. මේ අවස්ථාවන් ගැන ඔබ වහන්සේ භාවනාවේ ප්‍රගතියක් දකින්නේ දැයි දැන ගැනීමට කැමැත්තක් ඇත ඔබ වහන්සේට තෙරුවන් සරණයි ප්‍රගතියක් ඇති වෙනවා පිට ගියාට පස්සේ අනපන හිටියා පිට යනවා පිට යන්නේ තමයි ආනාපානෙ මෙතුච්ච ආලෝකයක් නිසා වෙන්න පුළුවන් සහැල්ලු ගතියක් නිසා වෙන්න පුළුවන් සද්දයක් නිසා වෙන්න පුළුවන් වේදනාවක් නිසා වෙන්න පුළුවන් ඊට පස්සේ ආපහු ආවට පස්සේ හිත සැලෙනවද නැද්ද කියන එක කියන්නේ නැතුව මට ප්‍රගතිය කියන්න බෑ ඒ ගිහිල්ලා ආපහු ආවට පස්සේ හිත තිබුණු විදිහටම ආනාපානෙදලා කීකරු වැඩ කරගෙන යනවද නැත්තම් දිගින් දිගට නන්නත්තර වෙනවද කියන උත්තරේ ඉතා වැදගත් වෙනවා මේක හරියටද අල්ලගෙන තියෙන්නේ වැරදියටද ප්‍රගතියක්ද නැත්තම් මේක විරසකයක්ද කියලා කියන්නේ ඒ නිසා ඒ ප්‍රශ්න කරු ඇත්තටම අවශ්‍ය නම් මේක විසඳගන්න මට උත්තරය ඕනේ මේ හිත පිට ගියාට පස්සේ විවිධ අරමුණු දිගේ ආපහු එන ගමනේදී හිත නොසැලෙන ගතියක්ද තියෙන්නේ කම්පිත ගතියක්ද තියෙන්නේ අකම්පිත ගතියක් තියෙන්නේ සැලිච්ච මනසක්ද නැත්නම් ආය එතනින්ල හොඳට භාවනා කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවද කියන කට උත්තරේ දුන්නොත් ඒ අනුව නම් විග්‍රහ කරන්න පුළුවන් මයික් එක මයික් එක පොඩ්ඩක් දෙන්නකෝ ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ ආනාපාන සතිය කරගෙන යන්න පුළුවන්. භාවනා කරන දැන් මේ ඊයේ පෙරේදා ඒ වගේ දවස්වලත් ඒ ඉසේ නිකන් නලියන ගතියක් දැනුණා. දැනිලා ඊට පස්සේ ඒක නිකන් නලලේ මූණේ ටිකක් වගේ දැනිලා ඊට පස්සේ එහෙම ටිකකින් නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ මම නැවතත් ආනාපාන සතිය මෙනෙහි කරා. ආයෙත් එහෙම ටිකක් වෙලා යනකොට දැනෙන දැනුණා. එහෙම කැඩි කැඩි යන ගතියක් තමයි තියෙන්නේ. ඒ කැඩි ගැනීම සිද්ධි එකක් අරගෙන බලන්න හිත පිට යන එක පිළිබඳ තමන්ගේ ආකල්පය සහ පිට ගියේ හිත නැවත එන එක බලනකොට පිට අනේක හොඳයි එනේක හොඳ නැහැ යන්නේක හොඳ නැහැ එනේක හොඳයි ආදි වශයෙන් හිත මැනීම් කිරීම කරනවාද පිට ගියපුවාම ඉතින් හිත සංසුන් වෙනවා හරි එතකොට ඒකට කමන්නේ ඒක තමයි සම්පජඤ්ඤේ නෙමෙයි කියන්නේ මගේ හිත පිට යනවා මගේ හිතන සංසුන් ඇතුළට එනවයි කියලා සංසුන් වෙන ගතියක් තියෙනවද සතුට වෙන ගතියක් මේ දෙකෙන් කොයි එකද ලොකු <laughs> ඇතුළට එන එකට කැමතියි කැමති හරි මම දන්නවා. නමුත් පිට යන එකෙන් ඇති වෙන කම්පණයේද බරපතල ඇතුළට එන එකෙන් ඉන්න සතුටද බරපතල දෙකෙන් කොයි එකනද ජය ගන්නෙ? ඇතුළට එන එකේ සතුට ජය ගන්නවා. එහෙනම් මෙහෙම ලියන්න ඕනේ නෑනේ. තේරුණාද කතාව? ඔය ලියවලා තියෙන්නේ පිට යන්නේ ගැන පශ්චාත්තාපෙන් එළියලා තියෙන. ඒක අහගෙන ඉන්න ඕන කෙනාට තේරෙනවා. rahat වෙනවයි කියන්නේ පිට යනවා කියලා ඇතුළට යනවායි කියලා කනගාටුකුත් නැහැ පිට යනවා කියලා ඇතුළට සතුටුකුත් නැහැ දෙකම හිතේ ඇති. අපි මේක මනින තාක් පශ්චාත්තාපයක් තියෙනවා මානසික ආතතියක් තියෙනවා. මේ දෙකම හේතු බල ධර්ම දෙකක්. හිත පිට යන ඉඳගන්න ඉඳගෙන අපි හිත පිට යන බලයන් කියලා කියනව නෙවෙයිනේ. හිත පිට යන්නේ අනායාසයෙන්. අචේතනිකව අසම්පජානව අසංස්කාරිකව ආයේ එන්නේ තිතලද ඉතින් මේ අනුන්ගේ දරුවන්ට ඇයි අදේ උපන්න සාධක ලියන්නේ මේ මේ ආයාර යන දරුවෝ මම දැන් පර්ත් වලදී කියනකොට කිව්වා ස්වාමීන් වහන්සේ අනුන්ගේ දරුවන්ට උපන්න සාධක ලියන කතාව නම් টොප් එකට තේරෙනවා කිව්වා මම දැන් මේ කටියට තේරිලා නැහැ ඒකවත් අඩු ගන්න මේ භාවනා කරනකොට වෙන නන්නත්තර දේවල් වලට පශ්චාත්තාප වෙන්නයි කනකාට වෙන්නයි ගියොත් මොකද හිතලා කරපු දෙයක් නම් සචේතනික නම් සංස්කාර නම් ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට වෙන්න ලහස්සර වෙන්න දෙන්න. දහසර වෙලා විතරයි තේරුම් ගන්න පුළුවන්. ඒතර පිට යන්නේ හිතලා නෙවෙයි. ඇතුළට එන්නේ හිතලා නෙවෙයි. දෙකම හේතුඵල ධර්ම දෙකක්. දෙකම චිත්ත නියාමයක්. ඉතින් මේක යනවට කනගාටු වෙනකොටයි එනකොට පශ්චාත්තාප වෙන්නයි ගියාම අනේ මේ අසරණ හිත සැලෙනවනේ. වේචාව නැති වෙනවනේ. නෑ අපි පුහුණු කරන්න තියෙන්නේ ඒකට බලන්න අපිට පේනවා ඇතුල් වෙනකොට තතුටයි පිටිනුට දුකයි මේ දෙකෙන් දැන් දුක පැත්තනේ වැඩි ඒක නිසා මම මේක පුරුදු කරන්න ඕනේ පිට ගියයි කියලා පශ්චාත්තාපකුත් නෑ ඇතුලට ආවයි කියලා සතුටකුත් නෑ මේකට එක කිට්ටුවෙන් යන එකක් තියෙනවා හැබැයි ඒකට ඕගොල්ලෝ කැමති වෙන එකක් නෑ නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ කාලේ හිටියා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ සංගාමජී කියලා හාමුදුරුවෝ කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ පැවි මහා කසාද බඳින්න ඉස්සෙල්ලා පැවිදි වෙන්න ආශාවෙන් හිටපු කෙනෙක්. යම් හේතුවක් නිසා බඳින්න ඕන. බඳලා නොබෝ කලකින් දරුවෙක් වුණා. දරුවෙක් වුණාට පස්සේ මේ ස්වාමීන් මේ ස්වාමීන් ගිහියට තේරුණා මේක දැන් බලක් කණ්ඩ බෑ දැන්. දැන් තාත්තා වුණා. ඊට පස්සේ දිගටම කාම ආශාව තියෙනවා. දැන් ගෙදර ගෑණි බබත් එක්ක. මම ඇසේ ගෙදරින් පැනලා යනවා දරුවා කිරි දරුවා අර මනුස්සයාට තියලා. ගිය ගමන්ම මොනවා කරලා දැන කොහොම හරි කරලා පැවිද්ද අරගෙන ඈත පළාතකට ගිහිල්ලා භාවනා කරලා rahat වෙනවා. rahat වෙලා ආයේ බුදුරජාන් වහන්සේට වන්දනා කරන ජේතවනාරාමයට අපම අර ගෑණිට ආරංචි වෙනවා. පොඩි කාලෙකින් වැඩේ වෙලා තියෙනවා. දරුවෝ අරගෙන යනවා. ගිහිල්ලා මේ ආමුදුර දැන් බුදුරජාණන්සේ පොඩි වැඩක්. එතකම් භාවනාවක් දාගෙන ඉන්නකොට දරුවා ගෙනලා අතාරිනවා බිම. මේ මහ කිසිම චාරයක් නැති වගකීමක් නැති මිනිස්සු අපිට දරුවෝ ඇති කරලා දීලා අපිට විශේෂම අවධානය ඕන වෙලාවේ දරුවා දාලා යනවා. ඔහොම නෙවෙයි කියන්න ඇති වෙන වචනෙන් කියන්න ඇති මම කියන හැටි ඔහොමයි හරිද? දරුවා දාලා මනුස්සය යනවා යන්න. ගෑනු. දැන් මේ ගෑණි හිතනවා මේ ආම්දුරෝ දැන් මමගේ දරුකමට ඇස් දෙක ඇරලා දරුවා දිහා බලයි. දරුවා හුරතල් කරයි කියලා ආම්දුරෝ කෙලින්ම භාවනාවට. ඇස්මානෙට යනවා. ඇස්මාන්ට කියලා බලන්න පේනවා මේ මිනිහාගේ හිත ගලක් වගේ. මොන විදියකින්වත් නැහැ. අර දරුවා කියලා දරුවා ඇඬුවට බිම දැම්මයි කියලා මොකක්වත් නැහැ. ඊටසේ නැද්දකින් විතර මුංගේ හිත ගල් වගේ කියලා ආයෙත් දරුවා අරගෙන යනවා යන්න. ඒසට බුදුහාමුදුර ජේතවනාරාම ඉඳලා කවියක් කියනවා ආගන්තෝන සෝච පසාදේති පච්චාගන්තෝන සෝචති උබතේ උබයේනේව තෝ තාදී සංඝා සංගාමජී මුනි සංගාමජී උඹ ගෑණි දරුවත් අරගෙන ළඟට ආවයි කියලා සතුටුකුත් නැහැ. ගෑණි දරුවෝ අරන් ගියයි කියලා කනගාටුවකුත් නැහැ. ඔබ දෙකේදිම තාදී ගුණයක් තිබුණා. ඔබ දිනුවා සංගාමචී කියලා කියන යුද්ධෙන් දිනු. ඕක ගෑණිට වුණා නම් මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ මෙහෙම කවියක් කිව්වයි කියලා ගෑනු මනසට අහුණම් කොහොම වචනේ බුදුහාමුදුරුවෝ බණී. ඉතින් নানা ආකාර අරමුණු අපකරා එනවා. নানা ප්‍රකාර කර්මණු අපෙන් යනවා. ඉතින් මේකට මොකටද උපෙන්සාති කියන්නේ? මොකටද මේවට අපි තැවෙන්නේ? තැවෙන්න අයිතියක් තියෙන එක තමයි පෘථජනකම කියන්නේ. නොතැවෙන්න අයිතියක් තියෙන එක තමයි ආර්යත්වය කියලා කියන්නේ. ඒක තමයි නොසලින්න මනස කියන්නේ. ඒක තමයි සීක කියලා කියන්නේ. ඒක පුරුදු කිරුවට පස්සේ තේරෙනවා අපි අහක යන කුණු කන්දල් ඔළුවේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙනවා. තෙතපාන් කෑල්ලක් එළියේ තිබ්බොත් ඒක බොහොම ඉක්මනට පුස් කරනවා. මොකද වාතයේ තියෙන ජල දාස්සේ ජලයේ තියෙන වාතයේ තියෙන තෙරුණ ටෝස් පම්ප් එකක් තිබ්බට ඉක්මනට පුස් කරන්නේ නැහැ නේ මොකද ඒ විස බීජ ඇවිල්ලා තැම්පත් වෙන්නේ නැහැ වියලි බිබි විස බීජ හැමතැනම තියෙනවා ඒ නිසා හිත තපසෙන් තර කර කරගන්න තපස් රකින්නයි කියලා කියන්නේ ඒ ඒ තාපයෙන් තපසෙන් කවුරු අඬා හො ගෑවත් මොනවා වුණත් Taman බලන් තියෙන කරයුත්ත කරනවා සැලෙන්න ඕනේ ආතතිගත වෙන්න ඕනේ එහෙම නැත්නම් හැඟුම්බර වෙන්න ඕනේ ඉතින් මගේ තියෙන වැරදි අදහසක් තමයි හැඟුම්බර වීම ගානුගතියක් කියලා මං කියන ඉතින් ඕගොල්ලෝ බයිනවා මට මොන පිරිමිය හැඟුම්බර වුණත් මට පේන්නේ ස්ත්‍රීලිංගයක් ඇතර ඒ ගෑනු එක පිරිමි කියලා මට වෙනසක් නැහැ කොයි ගෑණි හරි කමන්නේ නොසලී ඉන්නොට මට වෙන්නේ පුරුෂයෙක් විතරයි. ඉතින් මේකට සමහර කියන පරුසයි කියන නෑ පුරුසයි. පරුසනේ. මේකයි වඩන්න ඕනේ. වෙත වරෙන් සතුටු වෙන්නේ අනේ ඵලයන් දරුවත් අරගෙන කනගාටුවකුත් නෑ. සංඝා සම්මකාම ජීමුනි. ඉතින් ඒකට ඒකටනේ අපි මේ ධර්ම සාකච්ඡාවෙන් කරුණු ගන්න හදන්නේ අපි භාවනා කරනකොට නොසිතූ අරමුණු එනවා. එතකොට භාවනාවක් කැඩෙනවා. ඊට පස්සේ අරමුණු යනකොට ඉතින් ආයෙ භාවනාවට එනවනේ. සතිය තියෙනවානේ. මේ දෙකම සමානයිනේ. මොකද දෙකම හිතලා කරපුවා නෙවෙයි. චිත්ත නියාමයක්. මේක දිහා බැලුවොත් මේක දිහා දැනගන්න පුළුවන් නම් අපි කොච්චරක්නම් සතිය නැතිකම නිසා යන්නේන හැඟුම් නිසා දුක් විඳ ගන්නවා. ඉතින් කොහොමද කවුරුත් උදව් කරන්නේ? ඉතින් එයා ඒක අයිතිවාසිකමක් කරගෙන තියෙන්නේ. අහකන්න රෙද්දස්සේ දාගෙන කනවා කනවා කියනවා. ඉතින් මොනව කරන්නේ? යන්නේ මොකටද ගන්නේ? මේ ළඟදී ඇවිල්ලා ගියා මේ අම්මයි තාත්තයි දෙන්නේ. මට ඉච්චර මතක නැහැ රිට්‍රීට් කරලා තියෙනවා. එතකොට අක්කරි අතුරු සිද්ධියක් සිද්ධ වුණා. ආවෝ. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ දරුවා මෙහෙමයි. එයාගේ මෙන්න මේ පැත්ත හොඳ නැහැ. ස්වාමීන් වහන්සේ උඹන්දා කිව්වට මේ පැත්ත හොඳ නැහැ. මම කොයි තින් පන්සිල් පද එකනේ කැඩලා තියෙන හතරක් තියෙනවනේ ඔන්න ඔය කමන්නේ යන් කියලා. එතකොට මේ මං කිව්වා ඒ වුණාට ඒ දරුවන් මෙහෙම හිතුවක්කාරයි කියන දේ අහන්නේ නැහැ. උන් මහා දඩබ්බර වයසේ ඉන්නේ කියලා බලන ගතිය තමයි දෙමාපියන්ගේ තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න දරුවන්ගේ හිතව දෙමාපියන්ගේ තරම් කෙරෙසිලා නැහැ. දරුවෝගේ හොඳට කිට්ටු කරලා අහන්න ඇයි එහෙම කරන්න කියලා උන්ට හේතු තියෙනවා. අම්මලා තාත්තලා නෑ මොහොම මේ කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කිව්වට හරියන්නේ නෑ. ඒ නිසා අහන්න දරුවා ඒ විදිහට හිතුවක්කාර වෙන්නේ මොකක් නැත්නම් හොඳට නිරීක්ෂණය කරන්න ඇයි කියලා දරුවා කාටවත් තරහට නෙමෙයි කරන්නේ. නිරීක්ෂණය කර නැත්නම් අම්මයි තාත්තා තරහ වෙනවා. ඒකට අර වැඩිමාල් දෙන්න කියනවා ස්වාමීන් වහන්සේ අපි මෙහෙදි හැදිච්ච මිනිස්සු අපි පිටරට ගිහලා දරුවා හම්බුනේ එහෙදි. ඒ දරුවා හැදුනේ එහෙ. ඒ දරුවා ගෙදර ආවට පස්සේ අපි දෙන්න වල්පල් කතා කරොත් ඇවිල්ලා අහනවල ලැජ්ජ නැද්ද අම්මලා තාත්තලා මේ අනුගේ වල්පල් කතා කරන්න කියලා. අපි පුදුම විදිහට ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ ළමයි කියලා දෙනවලු අපිට මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා. අපි ඒ වෙලාවේ ඇත්තටම ඒ දරුවෝ කියන දේ අහලා බලනකොට ඇත්තටම ඇත්තලු. අපි ගෙදරක හිටියානම් වල්පල් වලින් කොච්චර පෙට්‍රල් පුච්චනවද? උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඒ රටේ හැදිච්ච මිනිස්සුන්ට විල්ලෙජ්ජයි. අනුගේ කුණු කඳිච්ච අම්මලාට තාත්තලාට උගන්වනවා. ඔය පාම වැඩන්නේ නේ වැඩන්නේ නේ අපිට. අපි මේ තියෙන එක බලාගමු. ඒකට අම්මලා තාත්තලා හැදෙන්න කැමති නම් මං කියනවා දෙමව්පියෝ දරුවන්ගෙන් ඉගෙන ගන්න. ඒක නිසා ඔය හැම එන එකකම අපිට කරා එන හැම එකකටම ඔය සැලෙන්නයි තැවෙන්නයි යන්න තු එකෙන් පාඩම ගත්තොත් නොසැලී ඉන්න පුළුවන්කමක් තියෙනවා කියන්නේ. ඒක හිතප්පපුවක් නැතිකමක් නෙවෙයි. ඒක මේ යුතුයකම් පැහැරීමකුත් නෙවෙයි. පරුෂ ගතියකුත් නෙවෙයි පුරුෂ ගතිය. ඌ අරගෙන කතා කරන්න පටන් ගත්තත් ලෝකෙමත් හොල්ලාගෙන අඬවාගෙන නවකතා ලී හැකි සෝකාන්ත චිත්‍රපටි හදත හැකි ඉතින් උඹත් අඬපන් ඒ ලෝකයක් අඬවපන් එහෙම නෙමෙයි මේව පුළුවන් තරම් කාගෙන මට බුදුහාර කියන වචන නැන්න අභිවදති කියන්න කතා කරන්න යන්න එපා. මට කාගෙන ඉන්න පුළුවන් නම් කතා නොකර හිටපන්. එතකොට ඒක උඹට අධිරවනවා. න අභිනන්දති. ඒ පශ්චාත්තාප වෙන එක අභිනන්දනය කරන්නත් එපා. නා අභිවදති නා අභිනන්දති නා ජෝසති. ඔකට බැස ගන්නත් එපා. හිත තේරුම් ගන්න ටික දාසින් ආවයි කියලා සතුටුසිකුත් නැහැ. ගියයි කියලා කනගාටුකුත් නැහැ. ඉතින් ඒ දෙකේ තියෙනවා. ඒක අපි ළඟ තියෙන එකක්. ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාවක් වශයෙන් දැනගෙන පුරුදු කරන ගත්තොත් එච්චර අමාරු නෑ. එච්චර අමාරු නෑ. නිසා ප්‍රශ්න ඉදිරිපත් කරපේක හොඳයි. තොරතුරුත් හොඳයි. නමුත් ඒකේ තොරතුරු නෑ. මගේ හිතට নানা ප්‍රකාර අරුණු ආපු නිසා මට පශ්චාත්තාවයක් ඇති වෙනවා. නැවත අරමුණ සතිය ආනාපානෙ මතුවීම නිසා මට සතුටක් ඇති වෙනවා. මේකෙදී පශ්චාත්තාපේ ලොකු වැඩි සතුට අඩුයි කියන එක කියන්න පුළුවන් නම් මම හිතනවා කියන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට යා තමන්ම තමන් තුලින් කමටහන සුද්ධ වෙනවා. අන්න ඒ විදිහට බලන්න ප්‍රශ්නයක් ආවම. තෝරලා බේරලා මේ සඳහා මගෙන් එන ප්‍රතික්‍රියා, මගේ ප්‍රතිචාරය, මගෙන් එන හැඟීම කාටවත් තේරෙන්නේ නැහැ. හිතනවා නම් කවුරු හරි මේ අනිත් එක්කන තේරිලා කතා කරන කියලා. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. තේරිච්ච මිනිහා කියන්නේ නැත්තම් අනික් පන්සලට කරන්න බෑ. ඒක කමඨං සුද්ධ කරනට හරස් ප්‍රශ්න අහලා සුද්ධ කිරුවොත් නම් ඔන්න උත්තරයක් දෙන්න පුළුවන්. නැත්තම් ඉතින් නිකන් නිකන් කතා කරනවා විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන විට ඊයේ දිනේදී හා අද දින ඊටා හොඳින් සතිය පිහිටුවීමට හැකිවිය සිත ඒකාග්‍රතාවයට පත්තු පත්ව හුදකලාව අත්විඳින්නට හැකිවිය දිගින් දිගටම සක්මන් භාවනාවේ නිරත වී චිත්ත විවේකය ලැබීමට හැකිවිය. වරින් වර සිටිවිලි ආවද ඒවා මැඩගෙන සක්මනෙහිම සිත රඳවා ගන්නට ලැබීමෙන් निराமிස සතුට ලබන්නට හැකිවිය. පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය වඩන විට নিরතුරුවම ආනාපාන සතියේම සිත පවත්වා ගැනීමෙන් විවේකයේද සතුටද අත්විඳෙමි. තුන්වන දින හා සිව්වන දිනේ උදෑසන පරයන්ක භාවනාවේදී මේ විශේෂත්වයන් අත්විඳෙමි. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන විවේකජං ප්‍රීති සුඛං උපසම්පජ්ජ විහෙරති යන බුදුවදන සිහියට නැගුණි. මේ තතු මමයෙක් හෝ මානයෙක් නිසා නොව ගරු ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඔස්සේ පළමු වරට ලැබූ විස්තර අත්දැකීම් නිසා වටිනා ගුරු උතුමන් වහන්සේ නමට කරන ගුරු පූජාවක් ලෙසින් සඳහන් කරමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් බව නිරෝගී බව සැනසිලි බව පතමි. එහෙම මේ මං වගේ සෙලෙක ගුරුරෙක් මෙහෙම නම් බුදුහාමුදුර ළඟ හිටියනම් කොහොම හිටියේ? අපි ස්තුති කරනවා නම් බුදුහාමුදුරන්ට අවුරුදු 2600කට ඉස්සලා මෙවුවා මේ අන්ධබාල ලෝකයකට කියලා. මෙච්චර අදිෂ්ඨාන ශක්තිය මේ තරම් ගේනකොට ඒකට හිතා ගන්න බෑ කොහොම කොහොම ಗುಣ ගායනා කරන මොනවා කියන්නද කියලා බුදුහාමුදුරන්. ඒ කියලා ඉවර කරන්නත් බෑ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගම දේශනා කරන මේ වගේ යම්මක් අත්දැකීමක් යම් ඥානයක් ලැබුවොත් ඒක නොකිය ඉන්නත් බෑ කියලා. ඒක ඒක මේ ස්වභාවයක්. ඒක මාන්නකාරකමට හෝ තණ්හාවට හෝ දෘෂ්ටියට කියන ගති තියෙනවා. නමුත් නොකිය ඉන්න බෑ. ඒ ඒ ඒ නිසයි ලෝකේ සාසනයක් පවතින. වෙච්ච එකනා කොහොම හරි අනිත් එකනට නොකිය හරි යාතින් කිය වෙනවා. එහෙම නැත්නම් ඇඟෙනවා. මම ඉන්නේ ජොලිය කියලා. මම හොඳට මතක තියෙනවා ඔක්කොම දවසක ආයතනයක් කුරුවල් වෙනවා. sorry. ඔය ලැබෙන ශෝකයේ ඔය ලැබෙන ශෝකේ නෙමෙයි ඔය ළඟට සතුට ඔය ආනාපාන ඔය සක්මණේ හම්බෙන සැප ඔක්කොම අර පොඩි ළමයෙක් පොඩි කාලේ විඳවපු දේවල් ලොකු වෙනකොට ගාණක් නැහැනේ අපිට පොඩි කඩේ තඹ සත පහක් හම්බුචාන් කොච්චර ජොලියක් තිබ්බද දැන් සත පහක් දෙන්න බලන්න කවුරුත් බිම නැමෙලා ගණීද කියලා බලන්න හත පහක් ගන්න බිම නැමෙයිද කියන බලන්න දැන් දැන් ලක්ෂ පහක් දීලා බලන්න ඉතින් මේ වගේ පළවෙනි පළවෙනි හම්බෙන දේවල් හරි රසයි හරි මිහිරි හරියට බඩගින්න ඉන්නකොට හම්බෙච්ච බලවෙනි පත් පිට වගේ ඕක කාගෙන කාගෙන කාගෙන යනකොට ඕකත් පුංචි වෙනවා හැබැයි ඊට ලොකු දේවල් හම්බ වෙනවා දිගට දිගට දිගට දිගට යනවා. මේක එකයි වාසි කර තියෙන්නේ මට පින තියෙනවා. මට භව සම්පත්තිය තියෙනවා. මට තියෙන්නේ මේක දියුණු පවුණු කරගන්න කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඒක තමයි විශ්වාසා පරමා ඥාති. අපිට විශ්වාසය ඇති වෙන තැන ඥාතිත්වයක් ඇති වෙනවා. ඔය ලේනෑකම නන් නෙවෙයි. තියෙන්න ඕනේ ඕනෑකම. ලේනෑකම නම් අනේ කියලා වැඩක් නැහැ. මල්ල වාතයක්. ඕනෑකම ආවට පස්සේ ඥායකමක් එන්න පටන් ගන්නවා ඕන දෙයක් හදා බෙදා ගන්න පුළුවන්. බුදුරජාණන් අපිට දෙන්නේ විශ්වාසා පරමාඥාති අපිට පේන මොනවා කෙරුවත් බුදුහාමුදුරන් කවදාකවත් අපිව පාවා දෙන්නේ නැහැ. ඒ ධර්මයේ කවදාකවත් නමගේ අවශ්‍ය නැහැ. හැබැයි ඒක ඉතින් හිතලා බෑ මේ වගේ අත්දකින්න. අත්දකින්නකොට තේරෙනවා ධර්මයේ වයසට යන්නේ බුදුජානසී දේශනා කරපු දේවල් වයසට යන්නේ නැහැ. ඉතින් අපි කෙරුවේ නැත්තම් වයසට ගියා වගේ තේරෙනවා. ඒ නිසා මම බාර ගන්න සතුටක් එහෙම නැත්නම් ගුරු පූජාවක් වශයෙන් බාර ගන්න නමුත් මේක ළමා වැඩක්. ඉස්සරහට තව දියුණුව කරගෙන කොයිට වැඩිය දියුණුව ඊට වැඩිය බරසාර දේවල් වලට යන්න මේක පින තියෙනවා අදිෂ්ඨාන ශක්තිය පිණිස මේ ඇහුදුට සීල දෙනාටම හේතු ආසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පරයන්කේදී අද්දුටු හිස් බව සාමාන්‍ය අවස්ථාවවලදී අත්විඳින්නට ලැබෙනවා. උදාහරණ වශයෙන් පුටුවක වාඩි වී සිටියේදී පයින් ඇවිදගෙන යන විට යම් උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නෑ ඇත්තට මේක අර විවිධාංගීකරණය කියලා කියන්නේ මේක එක තැනකින් ලබාගෙන ඒක විවිධ තැන්වල යොද යොදා බලන විවිධ වැඩ කරන ගමන් චේතනාවල් පහල කරන ගමන් ඒව කෙරෙද්දි හොඳට විස්රාමව බරක් කරගෙන කටුකොහලක් කරන වැඩ කරන නෙවෙයි කරන පටන් ගත්තට පස්සේ ඇත්තටම තමන්ගේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා මේ හති වැටෙන්නේ එපා වෙන්නේ හැම දෙයක්ම විනෝදාංශයට යන්නේ එimhe විවිකේ නැතුව කරන හැම එකක්ම දඩයක් හැම එකක්ම කැඹිරිල්ලක් හැම එකක්ම වෙහෙසක් හැම එකක්ම ඝර්ෂණයක් ඒ මිනිසයා නිකන් ගිනි ගිනි ගලට අල්ලපු යකඩයක් වගේ ගුණි පුපුරු විසි කර කර වැඩ කරන්නේ. විවේකයෙන් වැඩ කරනකොට බලාහින් මනසට කාව්‍යයක් පේන්නේ, సౌందර්යයක් පේන්නේ. මනසේ වැඩි නිමග්න වෙලා තියෙන්නේ චිත්‍ර ශිල්පියෙක් ලස්සන චිත්‍රයක් නිමග්න කරනකොට එයා ඒක නිමග්න වෙලා ඉන්නේ. මැග්නටයිස් වෙලා බලාගෙන කරලා පේනවා මනස වැඩක් කරනව නෙවෙයි කාව්‍යයක්, సౌందර්යයක් තියෙන්නේ. ආනේ సౌందර්යය තියෙන තැන විතරයි ජීවිතයක් තියෙන්නේ. අනික් වෙලාවට මේක අංශභාගයක් තියෙන්නේ. කොරවිච්ච ගතියක් තියෙන කැම්බිරිල්ලක් තියෙන පැහිඳිල්ලක් තියෙන දාසකමක් තියෙන. ওই විවේකී ආවට පස්සේ තේරෙනවා පුදුම ශක්තිය. පුදුම ගැම්මක් වෙනවා බැටරිය නිතරම charge කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේක මේ වගේ තැනකදී අල්ලාගෙන මේ වගේ තැනකදී අත්දකලා ඒ අත්දකපු දේ එතකොට ඇත්තට මේ අනේ මට භාවනා කරන්න හම්බුනේ නැහැ ඉඳගන්න හම්බුනා කියලා සැකයක් නැහැ දුකක් නැහැ මොකද කොයි වෙලාවෙදි මේ විවේකේ තියෙනවා මට තියෙන්නේ කවුරුත් එක්ක ගහ බැන ගන්න ගමනොත් විවේකී ගන්න පුළුවන් නේද? නිකන් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඉන්නකොටත් විවේකී ගන්න පුළුවන් නේද? අයෝකට භාවනා මධ්‍යස්ථාන කියලා සුදු ඇඳගෙන පේ වෙන්න ඕන කමක් නැහැ. ඒක හොඳයි. නමුත් හැමතැනම ගන්න පුළුවන් නම් ඊට පස්සේ යාට මේ ඉරියව්වෙන් වෙලාවෙන් ඉෂ්ටීද පුරුෂත කියන එකෙන් පැවිදිද නැද්ද කියන එකෙන් ස්වාධීන වෙලා මේ විවේකී ගන්නවත් එක්කම බුදුහාමුදුරෝ පේන්න පටන් ගන්නවා බුදු බුදුහාමුදුරත් එක්ක සමාජිකත්වයේ ඉන්න පටන් ගන්නවා ඒ නිසා බුලුවන් තරම් එක දිනුකරනද දිනු කිරීම සඳහා හැම බාධාවක් බාධකයක්ම සාධකයක් කරගන්න කියලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේදී ඇතිවන නිදිමත සහ මත්තුණු ස්වභාවය හා ඉදිරියට ගමන් කිරීමට ඇති අපහසුතාවය මා දැන් හැම සක්මනකදීම අත්දකිනවා. ඉන් අනතුරුව පරයන්කය සඳහා යා යුත්තේ ඒ తත්වය ඒ අයුරින් එනම් නිදිමත ස්වરૂපයෙන් තිබියදීද නැතහොත් එය නැවත යථා තත්වයට පත් වූ පසුවද කෙසේ වෙතත් පරයන්කයට සුව පහසුවක් මින් ඇතිවේ මීටත් වඩා ඉහළට ගමන් කිරීම සඳහා වඩා සුදුසු අයුරු මෛත්‍රියෙන් පහදා දෙනමෙන් ඉල්ලමි තෙරුවන් සරණයි සක්මණේ ඇවිත් පස්සේ සක්මණේ විසඳෙන්න ආරින්න ඕන. නිර්පන්තියේදී මේකට යනවා කියන එක එච්චරම ඒත් ලාභ තියෙන ඉඩ තියෙනවා. අජිටට වෙනසක් අත්දකිවි. සක්මණේදී හම්බෙනවන මතයක්, නිජමත ගතියක්. ඒක සක්මණේදී මේක හරහා යන්න ඕන. ඊට පස්සේ හම්බෙන මේ ඊගාට හම්බෙන ප්‍රබුද්ධ භාවය තුළ පිපිදීම තුළ පරියන්කයට ගියොත් හරියට නාලා කියලා බීලා අලුත් කරගත්ත ගියා වගේ තමයි. ඒ නිසා සක්මණේ ඇති වෙච්ච ප්‍රශ්නේ සක්මණේම විසඳන්න කියන එක තමයි ඔකට උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ 84000ක් වෙහෙර විහාර කළ ධර්මාශෝක රජතුමා මරණාසන්නයේ සිදු වූ අකුසල චේතනාවක් නිසා විශාල දුකකට පත් වූ බව අප අසා තිබෙනවා. එසේම සමහර පෞකාර ජීවිත ගත කළ අයත් අවසාන මොහොතේ හොඳ සිතිවිල්ලක් නිසා හොඳ ඉපදීමක් ලබාගත් බව අසා තිබෙනවා. කුපමණ කුසල් කළත් හොඳින් ජීවත් වුවත් ජීවිතයේ අවසාන මොහොතේ ඇතිවන සිතිවිලි කුසල් සිතුවිල්ලක්ම කරගන්නේ කෙසේද? දුක් විඳින මිනිසුන්, තිරිසන් සතුන් දුටු විට සසර ගැන මහා බියක් ඇති වෙනවා. ඒ නිසාම මේ දුක කෙලවර කොට නික්ලේශී බවට පත්වීම අරමුණු කරගෙන සියලු ඇවතුම් පැවතුම් පැවැත්වුවත් අප අතින් අප අතින් සමහර පව් සිදු වෙනවා. මේ ආත්මය තුල මෙම සසර ගමන නතර කළ නොගත හොත් අවසාන චේතනාවට අනුව හොඳ උපතක් ලබා කෙසේ හෝ මේ දුක කෙලවර කරගත යුතුය. එබැවින් මරණ මොහොතේ අවසාන චේතනාව අවසාන චේතනාව සත්‍යජ කර ගැනීමට අදාළ උපදේශක් ලබා දෙන සේක්වා. තර්කෙන් නම් උදේ යන්න පුළුවන්. ධර්මාශෝක රජුරෝ පොළොංගේ පිඹුරක් කියලා දවස් 7ක් හිටියලු. එහෙම එහෙම නැත්නම් අවසාන වෙලාවේ පිරිසිදුතක් <coughs> ඇතුල්චි මනසදී විලෝකේ ගියලු වෙන්න පුළුවන්. නමුත් එක ජීවිතයයි බග්ග කියන්නේ. ඊගාවට මොනවද වෙන්නේ කියන එක ඒක සැරයක් ගත්තට ඊපස් හාති කියන්නේ නැහැ. ඒ නිසා ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියලා කර්ම જાති හතරක් තියෙනවා. ආසන්න කර්මෙන් තමයි ඊගාව භවයේ තීන්දුව කරන්නේ. ඊට පස්සේ ඒ භවය පටලවා ගත්තොත් ඊට පස්සේ අනේක ආයසරයක් පොට්ට chance එකක්. ඒ නිසා අපිට එකක් ගලවලා දෙන්න පුළුවන් කියමුක ඇත්තට ඒකත් කරන්න බෑ විශ්වාස කරන්න බෑ මොකද කර්ම විශ්ය හරි විශාලයි සංකීර්ණයි ඒක නිසා අපි මේ ඔක්කොම මොන නුසුදුසුකම තිබුණත් මන්ත්‍රීතුමාගේ ලියුම තියෙනවා ජොබ් එකක් ගන්න පුළුවන් වගේ අන්තිම මොහොත විතරක් හිත හදාන බේරන්න හදනවා කියන එක අර සම්පූර්ණ කර්ම විශේෂලා ආබාල කරගන්න සැලකීම. ඒ නිසා හැම මොහොතෙම මැරෙනවා හැම මොහොතෙම උපදිනවා කියලා හිතන්න. ඒකට බලන්න මම එnde end end end කෙලෙස් අඩු වෙන ගමනක යනවනම් ඒකම තමයි මරණ මොහොතක් දකින්න තියෙන්නේ. එහෙම නැතු මේ සර්බලදාරි ජීවි කෙනෙක් ඇවිල්ලා අපිට chance එකක් දෙනවා. එහෙම නැත්නම් පොට්ට chance එකට හොඳ දෙයක් හම්බ වෙනවා කියනවා. ඒක කොහොම නිකන් ළමා වැඩ. හැම වෙලාවෙම බලන්න ආස්වාසය ඉවරලා ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලා ප්‍රස්වාසය ඉවරලා ආස්වාසයට යන්න ඉස්සෙල්ලා හිත නැවුම්ද කියලා. ප්‍රස්වාසය ඉවරලා ඊගාවෙන ආස්වාසයට මං යන්නේ නැද්ද කියන විතරක් මේ මොහුලන් දිහා බලලා මොනව කරන්නද අනේ කියලා හුස්මට බැන බැනද එහෙම නැත්නම් ප්‍රස්වාසය වල එන හුස්ම ඊගාටින ආස්වාසයේ යන්න එන්නකොටම අල්ලන මට්ටමේ අවදිභාවයකින් යන්න පුළුවන් නම් මරණයක් අත්දකිනවා ජීවිතයක් අත්දකිනවා. ඒ නිසා ඔය සම්මුති මරණයේදී කෙනික මරණය දිහා බලන්න Taman දවසින් දවස ආලෝකයෙන් ආලෝකයට යනවාද ගැඹුරින් ගැඹුරට යනවාද එහෙම නැත්නම් ලාමක වෙනවාද කියලා. ඒකේ ඒක තමයි අපිට හම්බෙන පුංචි කඩේ පරීක්ෂණ. ඒකේ අවසානයක තමයි මරණය. ඒ නිසා වැඩ කරගෙන යනකොට තමයි තේරෙයි මේ පුංචි දේ කරන්න බැරුව අවසානයේ මරණ වේලාවේදී හොයන්න බලනවා කියලා කියන්නේ සාමාන්‍ය වෙලේ දුවලක් දිනන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරනවා. වෙලේ තරගයක දුවලක් දිනා ගන්න බැරි එක දිස්ත්‍රික්ක තරගයක් ගැන හිතා ගන්න බැරි එක නැෂනල් ලෙවල් එකේ කියලා මට ඔලිම්පික් ගියොත් නම් දෙන්න පුළුවන් ගේමක් වෙලා තියෙන යවන්නේ නැහැ නේ මම ඔලිම්පික් වලට ඒකයි ප්‍රශ්නේ. ඒ වගේ නිකන් ප්‍රයෝජන නැති කතා වෙනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයම මරණය සිද්ධ වෙනවා. හැම චිත්තක්ෂණේ ඊගා කොනට පට්ට පොටක් අල්ලනවා. භවනීත්‍යයක් තියෙනවා. අන්න ඒක දිහා බලන්න බල්ලක් බලන්න. එනේන චිත්තක්ෂණ අපි තිරියන් වෙලා අවදි වෙලා සතිමත්ව අප්‍රමාදීව ඉදිරියට යනවනම් ඒක විතරයි මරණයට උදව් වෙන්නේ. අරව බොරු නෙමෙයි. නමුත් ඒක විනිශ්චය කරන එක ජීවිතයයි. ඒ නිසා එක ජීවිතෙන් පස්සේ ආයෙසරයක් පොට්ට chance එකක් තියෙන නිසා හොඳම වැඩේ ක්ෂණික මරණය ගැන හිතලා ඊගාවට මතුවෙන චිත්තක්ෂණයේදී ඒ ප්‍රසන්න භාවකයෙන් යුක්තව ජීවිතයට මුණ දෙනවද චිත්තක්ෂණයට මුණ දෙනවද කියනවා නම් ඒ කලාව තේරුම් ගත්තොත් මරණය පිළිබඳ තියෙන එක අපිට පුංචි කරලා ප්‍රයෝජනවත් විදියට ප්‍රායෝගික විදියට අත්දකින්න පුළුවන්. නැත්නම් අර පැත්ත අත්දකින්න එකක් මේ කියලා කරන්න බෑ කෙරෙන්න නම් ඉඩ තියෙනවා. එහෙම කියලා කරන්න පුළුවන් කෙනෙක්, එහෙම කර්ම วิ ෂය හසුරවන්න පුළුවන් කෙනෙක් නැහැ. ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අපි තමන්ගේ කෙනෙක් මැරුණහම අඬන්නේ ඒ පුද්ගලයා කෙරෙහි රාගය තිබෙන නිසාද? ඇත්තටම ඒ පුද්ගලයා කෙරෙහි නෙවෙයි තමන්ට පාඩු වෙච්ච හින්දා. ඒක ඉස්සලාම හපු දවසේ මට පුදුම අප්සෙට් එකක් ගියා. නාරදතුමා කිව්වේ එතකොට අප්පච්චි මැරිලා මම හැමදාම අඬනවා. එනේ චාරිත්‍රයට වගේ අඬනවා. මම යාළුවෝ හරි අප්සෙට් මම විශ්වවිද්‍යාලයෙන් එක නතර කරයි කියලා ඊට පස්සේ කිව්වා අයියන් අපි හරියට ඇංගිලා මම පන්තල් යන්නේ නැත්තම්. එයා ළඟට ගියාට පස්සේ මේ මනසේ මම දැකලත් නැහැ. ඊට පස්සේ මනසේ බණ කිනෝට කිව්වා යම් කිසි කෙනෙක් යම් කෙනෙක් කෙනාට මැරුණයි කියලා අඬන්න වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට වස්ස විලිලජ්ජාවක් ආයකෝ කොහොම හරි අප්පච්චි නැතිලා ඉතින් මිනිහ ළඟ මං වැටිච්චාම මේ සරම සම්පූර්ණ තෙමිල පෙඟිල පළලා ගියා සරම මැදි. මම තන්නේ කර හෙළුවේ. දාඩියෙන් පෙඟිල අඬා වැටෙනකොට පළලා ඉතින් යුනිවර්සිටි යාළුවෝ එහා පැත්තේ මිනිහ ඉස්සරහා ඉන්නවා මට පේනවා. ඉතින් කට්ටිය ගෙනලා මට වෙන එකක් අන්දවගෙන මාව අරගෙන ගියේ මලමිනියක් වගේ පිටිපස්සෙන් අඬා අඬා යනවා. ඉතින් මට හිතෙනවා මොන තරම් තකතිරු ඉන්නවද මම මේ තරම් අඬන්න කියලා. අර මිනිහට හොම්බට දෙයක් දමලා ඉන්න හිතන එයා කොහොමද මේ කියන්නේ කියලා බලනකොට කතාව ඇත්තයි. අපිට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට තමයි අඬන්නේ. උගා කන්න උඟක් පාඩුනා. ඉතින් අර තව මිනිස්සෙක් කියනවා මේ කොළඹ ගෙවල් වල තාත්තා මරිච්චාම දුවල අඬනවලු ඉංග්‍රීසියෙන්. ඒ අඬන වචන සිංහලෙන් කිව්වනම් තාත්තා නැගිටිනවලු. තාත්තට ඉංග්‍රීසි තේරෙන්නේ නැතුළු මොකෝ ඉන්නකම් වෛරකම් කරලා සෙනගාවට පස්සේ ඉංග්‍රීසියෙන් අඬනවලු අයියෝ මයි ඩැඩි කියලා. ඉතින් තාත්තට තේරෙනවනම් සිංහල නැගිටී කියලා හිතන අනේ දුවලා ඇත්තටම මට ආදරෙයි කියලා. තන්නේ කර පචයක් යන්නේ. මේ කට්ටිය ගිහිල්ලා කට්ටිය ගිහිල්ලා පිරුණා මංචකේ අඬනවනේ මෙහි. කොසිනාරාවේ එතන ඉන්නවා හතර පහ දිනේ කණ්ඩන්නම හාමුදුරු ටිකක් ඉන්නවා. ඒ හාමුදුරු ඔක්කොම යනකොට ඉතන පූජා කරන සිවුරු සේරම අරගෙන යන්නේ. ඒකයි අඬන එකේ තේරුම. ඒ වෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා ඉන්න දෙන්නේ අඬන්න දෙන්නේ මොකද අඬවුවොත් අරයට හම්බ වෙන්නේ නැහනේ. යතුරු තියෙන හාමුදුරු කැමති නැහැ අඬනවට. මොකද ඒ හාමුදුරන්ට හම්බ වෙන ටිකනේ. ඉතින් අරගොල්ල අඬ අඬා මල්ල පුරවනවා. අඬන කඳුළු දාගෙන. අයියෝ ඒ නිසා මෙව්වදියා මේ ඇඬිල්ලත් අපිට හාස්‍යයට ලක් කරගන්න විහිළුවකට ලක් කරගන්න ඒක බොරු නෙමෙයි. එයාට කෙනෙච්ච තණ්හානේ තමන්ගේ ආත්මයට වෙච්ච පාඩුව. තමන්ගේ ආත්මයට වෙච්ච ආත්ම සිනහසමයි. බුදුහාම කියන උච්චින්ද සිනේ මත්තනෝ උසකන් සාරධිකංග පාණිනා. වතුරට බහැලා නිරුන් දණ්ඩකින් නිරුමක් කඩලා ගන්නාසේ. ඔය ආත්ම සිනහස කපල අරපන්. ඒකට රංග පාණ්ඩ දෙයක් නැහැ. අපිට රංගපාන්න දෙයක් නෑ. රංගපාන්නේ තමන්ගේ සෙනෙහස. ඒක තණ්හා වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය මම සක්මන් කරනකොට මුලින්ම එහාට මෙහාට ටිකක් ගොස් වම් කකුල තබන විට එයටත් දකුණු කකුල තබන විට එයටත් සිත යොදවනවා. පසුව පිටුපස කකුල එසවීමත් ඉදිරියට යෑමත් තැබීමත් යන ඉරියව් 3 දෙසම සතිය යොදවනවා. එම කකුල පොළවට තදවන බවත් සමගම පිටුපස කකුල එසවෙනවා තේරෙනවා. එවිට එම කකුලද මුලින් ආකාරයෙන්ම බලනවා. ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ ඉදිරියට පුහුණු කිරීම සඳහා උපදෙස් ලබා දෙන්න. ඔය ඉස්සරහට යනකොට ඒ විදිහට කයට ගත්ත හිත නැත්නම් ඇතුළට ගත්ත හිත නිසා සක්මන සම්පූර්ණයෙන්ම සිද්ධ මගේ කිසිම බලපෑමක් නැතුව. මම නිකන් හුදු නිරීක්ෂකෙක් විතරයි. ආහනේ දෙන්න ගියාම සක්මන් කිරීම බැටරි charge ඉල්ලක් විතරයි. එතෙන් යනකම් කකුල තියෙනකොට වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්න. නැත්නම් හිත පිට යන නිසා. යම් වෙලාවක හිත පිට යන්නේ සක්මන්ට ප්‍රිය වුණා. සක්මන මනාප වුණා නම් සක්මන්ට සක්මන් කරගන්න ඇරලා හතයි හතයි කියලා එවිදින බබාදියා තාම බලාන ඉන්නවා. එයා එවිදිනවා. අම්මට හරි සතුටුයි. හැබැයි අම්මා අත දෙන්න යන්නේ නැහැ. දරුවා තනියම විදිහින් හරි ඉගෙන ගන්නවා. ආන්නේ වගේ මේ සම්නිකර අනායාසයෙන් වැඩේ යද්දී Taman පිටගෙනෙක්ගේ සක්මනක් දිහා බලන විදියට බලන මට්ටමට ගියාට පස්සේ තමයි සක්මන ඇත්තටම මේ වශී කරගත්ත වෙනවා. ආණ්ඩුමට්ටු කරගත්ත වෙනවා කියන්නේ. එතකම් මෙනේ කරන්න. එතකම් ওই කියන විදිහට විවිධ ක්‍රම වලට මෙනේ කරන්න. නමුත් Tamanගේ අතරතර ගත්තට පස්සේ මගේ ඇඟිලි ගෙහිමකින් තොරව දක්වන්න දක්වන්න කරන්න පුළුවන්. මගේ ඇඟිලියෙන් තොරව පරියංගයට පරියංගේ කරන්න පුළුවන්. මගේ ඇඟිලි ගන්න මම නැතුව මේ දිනදා වැඩ සේරම කරන්න පුළුවන්. ඒක කියන්න අපි මේ මොකද වගේ අපි හිතන්නේ <clears throat> අපි නැත්තම් ගෙදර වැඩ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. අයියෝ අම්මා බනින්න ගියාම ගෙදර එළ මම නැත්තම් මේ ගෙදර මොනම දෙයක්වත් වෙන්නේ නැහැ කියලා පොළොවේ ගහනවා එක එක. ඉතින් අම්මා ඉන්න ඕනේ. බෝරු අම්මා නැත්තම් අපි ජොලියට අපි වැඩ කරගෙන ඉන්නවා. ඒ බෝරු ඒ කොහොම නිකන් අර මේ කට්ටියගේ අවධානය කරන්න කරන දේවල්. ඒ නිසා මේ මම ඉගෙන ගන්න ડોક્ટર ෆර්නෑන්ඩෝ මට ඇවිල්ලා කිව්වේ අපි හිතනවා අපිත් බබ කරන ගම කරන බබා රා බබා හාමි රාලහාමි වගේ හොඳ කෙරුමෝ කියලා. අපි නැතිච්ච දවසේ ලෝකෙට තඹියක දැනුවත් දැනේද? මේ ලෝකේ දුවනවා. කවුරු හිතනද නෑ නෑ එදාට ඉර පොඩ්ඩක් පහමා වෙලා පායයි නැත්නම් බටහිරෙන් පායයි මම ඉන්න කන්නේ මේ ඔක්කොම කෙරවෙවි මොකක්වත් වෙන්නේ නෑ ඔය එක එක ඔය එකන හැඳි ගෑවිලා මැරිලා ගියා මොනවත් වෙන්නේ නෑ සත්ත පහකට වැඩන්නේ අර ඒ දවස්වල නෑයෝ ටිකක් කන්නනවා වෙච්චි පාඩුවේ ප්‍රමාණයට එච්චරයි ඕක ටික දවසකින් ඒගොල්ලෝ දානයක් දීලා තුන් මාසේ දාන දෙනකොට තුන් අවුරුදු දාන දෙනකොට ඉවරයි ඒ නිසා මම නැති වුණාට මොන්නම දෙයක්වත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙම කියනකොට මම හිතනවා ඕගොල්ලෝ හරි අකමැතියි. කරන්න දෙයක් නැහැ. හිතාන ඉන්නවනම් මමයි ගම කරවන රාලහාමි බබාහාමි මම තමයි මේ කෙරුවා කියලා ඔය එක එක්කත් නැතුණා කියලා මේ ලෝකෙට කිසි පාඩුවක් වෙන නිසා ඉන්න කොටත් බලන්න මලමිනියක් වාගේ ඥානෙ තිබුණට මෝඩෙක් වාගේ අස්ති තිබුණට අන්ධෙක් වාගේ කන්ති උනට බීරෙක් වගේ ආන්නේ ඊදාට තේරෙන්න පටන් ගනී බුදුහාමුදුරුත් එක්ක ඉන්න හැටි. හැම හැකියාවක්ම තියාන ඒක බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ කොන්ද කැඩිච්ච එකෙක් වගේ. හැබැයි අවශ්‍ය වුණොත් කර දීලා වැඩ කරනවා වැඩේ යනවනේ. පැත්තකට වෙන්න පුළුවන් නම් එමන්ස හොඳම ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. එයාට තමයි ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්න පුළුවන්. පරිපාලකයා කියන්න පුළුවන් වෙන්නේ කරන එක නඩ කරන්න දීලා යට බලන්න ඉන්න පුළුවන්. ඊවසන්න පුළුවන්. ආරය පොඩ්ඩ අතපය කපා ගන්නවා. නැත්තම් උන් හැදෙන්නේ නැහැ නේ. ආන්න ඒක බලන්න පුළුවන් මිනිහට ලක්ෂයක් මිනිසු පාලනය කරතයි. හැම එකටම ඇඟිලි ගහන්න හදන මිනිසයාට අර කිසි කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ, අත්දැකීමක් දෙන්නේ නැහැ. මේ සහක්පනට කියන්නේ උඹ ඇවිදපන්, උඹ ධක්මං කරපන්. බැරි නම් මං උදව් කරන්නම්. මම ඊට පස්සේ ටික වෙලාවකට පස්සෙකට යනවා මම බලාගෙන ඉන්න බෑ ඇවිදපන් කියන්නේ. ඒක තමයි සක්මනේ දියුණුව කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාවෙන් පළමු දෙවන තුන්වන හා හතරවන ධානවලට පත්වන විට ඒ ලක්ෂණ හා ධාන උපදවා ගැනීම සඳහා විශේෂයෙන් කළ යුතු පියවරවල් තිබෙනවාද එසේත් නැතිනම් ඉබේටම ආනාපානය තුලින් ධාන තත්වයන්ට පත්වෙනවාද අතරම මේ ආනාපානසික දියුණුව ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන් විපස්සනා පැත්තෙන් දියුණුවකුත් තියෙනවා සමත පැත්තකුත් තියෙනවා ඒක හරියට ගොවිතැන්පත් කරලා අස්වනු නෙලලා අස්වනු වර්ග කරනවා වගේ. මිරිස් මවන මිනිස්සයා මුළු අවුරුද්ද පුරාම මහන්සිලා මාස 6ක් මහන්සි වෙලා හරියට කල්යල් බල්ල මේක අස්වන ගෙට ගන්න එපා නැත්තම් මේක නරක වෙනවා ඊට පස්සේ තෝරන්න එපා මේක පළවෙනි ග්‍රේඩ් එක මේක සෙකන්ඩ් එක මේක තර්ඩ් එක කියලා. බැතක් ගෙතින්න ගත්තට පස්සේ ඒක බැත පෑහලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා තෝරන්න එපා තේරුවේ නැත්නම් බැත පිටින්ම ගෙරදම ඕකේ කුන්දර කොක්කනාව බෝ වෙනවනේ. ඒ තෝරගන්න ක්‍රම විවිධයි. මේක සමත වශයෙන් තෝරන්න පුළුවන් විපස්සනා වශයෙන් තෝරන්න පුළුවන්. නමුත් අත්දැකීම නම් හම්බ වෙනවා. ඒ නිසා අස්සෙන්න හම්බ වෙනවා. අස්සෙන තේරීම තමයි ක්‍රම තියෙන්නේ. කොණ්ඩේ තියෙන ගෑනිට දෙපැත්තට බඳින්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. කොණ්ඩේ නැත්තම් ඉතින් පිටරට කොණ්ඩයක් දාගත්තට ඒ කොණ්ඩ මොස්තර දාන්න බෑ. ඒක නිසා හොඳට ආනපාණ්ඩ යන්න අරින්න තමන්ට ඕනේ නම් විපස්සනා පැත්ත යන්නේයි. ඒක තමන්ගේ ගෙනාවු කර්ම ශක්තිය හැටියට සමතේට යයි. මේක වශී කරගන්නවයි කියලා කියන්නේ මිරිස් වර්ග තෝරනවා වගේ. බැත පැහැලා අසර වෙන් කරනවා වගේ. රබර් කිරි කපන මිනිහ RSS1, RSS2, RSS3 කියලා තියෙනවනේ ඒකේ grades. ඒ grade එක දන්නවනේ තමයි හෙට්ටු කරන්න පුළුවන්. කිරි කිල් දුන්නට හරියන්නේ නැහැ. අනිත් වගේ ලැබෙන අස්සන වර්ග කිරීමක් එතන තියෙනවා. නමුත් අස්සන ලැබීම නම් මහන්සි වෙන කාටවත් හම්බ වෙනවා. ඒ නිසා ඒ කොයි එක හම්බ වුණත් ආනාපාන දිනු කරපෙන්නාට අවඩක් වෙන්නේ නැහැ. හැම කෙනාටම ධ්‍යාන හම්බ වෙන්නේ නැහැ. ධ්‍යාන නොලැබුණත් ඒ හැමද සමාධියක් හම්බ වෙන්නේ සමාධිය දිගේ යන්න පුළුවන්. ඒ නිසා ලැබෙන දේ තියෙන හැබැයි තෝරන හැටි, වර්ගීකරණය කරන හැටි එක එක ක්‍රම වෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. හරියටම කෙනෙකුට කියන්න. මට මෙන්න මෙච්චරයි මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම නැත්නම් තමන් ගොවිතැන් කෙරුවට පස්සේ වෙළඳ පොළට කියන්න පුළුවන් වෙනකොට මට මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා. මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා. මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා කියලා එයාට පුළුවන් වෙළඳ පොළ පාලනය කරන්න. එහෙම නැත්නම් වෙළඳ පොළට ඔක්කොම තොගේ පිටින් කියලා දැම්මොත් දින ගාණක් ගන්න වෙනවා. ඒ නිසා වශී කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව්. ඒකට ක්‍රමයක් තියෙනවා. නමුත් වශී කරන්න ඉස්සෙල්ලා සමාධියක් උපේලා තියෙන්න ඕනේ. ඒ උපේන සමාධිය නම් භාවනා කරන ප්‍රමාණය හැටියට සාර්ථකත්වයේ මත තීන්දුව එන එකට මූලික දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. ධ්‍යාන වශී කිරීම පිළිබඳ දැනුමක් අවශ්‍ය කරන්නේ භාවනා සමාධියක් ඇති කරගන්න. හතරවන ප්‍රශ්නේ ආනාපාන භාවනාව තුළින් මාර්ගඵලයන්ට පත්වීම ඉබේම සිදු වෙනවාද එසේත් නැත්නම් ඒ සඳහා අදිෂ්ඨාන කළ යුතුද මාර්ගඵලයන්ට පත්වීම සම්බන්ධව පහදා දෙන්න පෙරුවන් සරණයි පළවෙනි සැරේට ඒක කඩාගෙන යනවා. ධානයකට ගියත් එහෙමයි. ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ ඉස්ලාම් සරේ ස්වභාවයෙන් ධානයකට යන්න ආරින්න. ඊට පස්සේ පුළුවන් ඒ කිට්ටු කරගෙන එනකොට ආහෙනම් ඒ ගිය එක සිහි කරලා මේකට යන්න කියලා දෙවෙනි සැරේ මෙනෙහි කරන්න මොත් පළවෙනි සැරේ ස්වභාවයෙන් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනොනම් ගහක ගෙඩි කඩන්න සුදුසුද නැද්ද කියලා බලන්න ගෙඩියක් දෙයක් වැටෙන්න අරින්න ඕනේ. ඉදිරිය ගෙඩියක් දෙයක් වටෙනවා පස්සේ දන්නවා මේ කන්නේ ගෙඩි දැන් කඩන්න හොඳ හොඳයි කියලා. gedi කැඩෙන්න වැටෙන්න ස්වභාවයෙන් වැටෙන්න ඉස්සෙල්ලා කැඩුවොත් දුම් ගැහුවොත් ඉදෙනවා. නමුත් ඇඹුලයි. නියම ගහේ බඩු නෙමෙයි. නමුත් ගහේ බඩු වෙනකන් හිටියොත් වැටෙන්නේ එක එක දවස් ඉඳලා මාකට් එකට දාන්න බෑ. නිසා කරන්න ගොවියෝ එකත් එකක් ගෙඩියක් වෙන්නකන් ඉඳලා සීරම කරලා දුම් ගන්න. දුම් ගහලා ඉදවිලා තමයි ධ්‍යාන බහ අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ. ගහේ ඉදෙන බඩු කියන එක තමයි ස්වභාවයෙන් මාර්ගඵලයට වැටෙනවා. ධ්‍යානයට වැටෙනවා. වැටුණට පස්සේ ඒ ලැබපු ධ්‍යානය සමාපත්තිය එහෙම නැත්නම් මාර්ගඵල සමාපත්තියට යන්න නම් අදිෂ්ඨානෙ පිට වෙන්න පුළුවන්. පිට කරගන්නත් පුළුවන්. නමුත් ඉස්ලාම සැදී ස්වභාවයෙන් යන්න දෙන එක තමයි මේ කහේ අඹ ඉදිච්ච කහේ ඉදිච්ච ගෙඩි කන්නා වගේ වැඩි. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ ශුන්්‍යතා අවස්ථාවේ භාවනා කරගෙන යමි. මෙහි ඇවිත් භාවනා කරගෙන යන විට සිත තැම්පත් වන බව දැනුනි. ඊයේ උදේවරුේ සක්මන් කරන විට සිත හිස් වී ඇති බවක් දැනුනි. එසේම සක්මනේ පැයක් විතර ගත කළ පසු පර්යංකයට වාඩි වීම වාඩි වීමි. එවිට මුලින් සිත ඈතට ඈතට පෙරලීගෙන යනවා දැනුනි. පසුව ඊටමත් ප්‍රභාෂවර විය. ඒ තුල ජීවිත කාලයම වත් සිටිය හැකි තරම් පුදුම විවේකයක් සතුටක් දැනුනි. පැයකට වැඩි කාලයක් සිටි මා නැගිට නැවතත් නැවත සක්මනේ යෙදුණෙමි. එවිට විටක දකුණු පැත්තටත් තව විටක වම් පැත්තටත් තල්ලුවනවා මෙන්ම ඇවිදීමට අපහසු ගතියක් දැනුනි. අමාරුවෙන් එසේ කීප විටක් සක්මන් කර පරයන්කයට පැමිණි විට නැවතත් එම විවේකයේ අත්විඳිමි. බොහෝ විට සීලයන් සීලයක් සමාදන් වී gederin පිට සිටින විට මේ තරම් නොවුනත් මේ විවේකය මීට පෙරත් අත්විඳෙමි. නිවසේදී හිත අවිවේකී වන අතර සමහර අවස්ථාවල පරයන්කයට ඉඳ ගැනීමට බැරි තරම් අවිවේකී වේ. එවිට සිහිවන්නේ කැලයක තන වී භාවනා කරන සිටින අයුරුය. ගරු ස්වාමින් වහන්සේ මෙම தত্ত্বය පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. নিরතුරු කමඨහන් දී යහමගට යොමු කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම පතන්නෙමි. මේකත් ඇත්තටම පරියන්කේ හරි සක්මනේදී හරි හොඳට සතිය පිටලා ඔය හිස් කිරීමයි මේකේ ආනිසංසය. ඒකටයි මම මේ යන්නේ. අස් කිරලා අස්පස් කිරීමයි මේ කරන්න තියෙන්නේ. ක්ෂය කරන්නයි වැය කරන්න කියලා දැනගෙන ඒකේ අඩියට ගියොත් ඊට පස්සේ කොයි ඉරියව්ව වෙනස් වුණත් අර විවේකයේ හැම තියෙනවා. ඉඳගෙන ඉඳලා නැගිට්ටත් නැගිටලා ඉඳලා ආයෙවිලා ඉඳගත්තත් ඒ විවේකයේ දිගටම තියෙනවා. මොකද මේ විවේක ස්ථානය ඉරියව්ව ගැන අපේක්ෂාවක් නැහැ. විවේකයේ කියන එක විවේකයක්. ඒකට කාලයක් නැහැ, දේශයක් නැහැ. ඔත් යෝගාවචරයා ඉඳගෙන ඉඳලා සක්මන්ට ගියාට පස්සේ හිතෙන්නේ අනේ සක්කා භාවනා කැඩුනා. එනිසා සද්දයක් ආවම හිතෙන්නේ භාවනා කැඩුනා. වේදනාවක් ආවම හිතනවා භාවනා කැඩුනා කියලා නෑ. ඒක ඇවිල්ලා ගියාට පස්සේ ආයෙත් අර විවේකෙම තමයි. කැලේ මැද තියෙන වතුර විලා බොහොම නිෂ්කලව තියෙනවා. පොඩ කොලයක් වැටිච්චාම ඒක සැලෙනවා. ඒකේ ඡායාව හෙල්ලෙනවා. නමුත් ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙ සැලෙන්නේ ඉස්සර වෙනවා. ඒක වතුරේ හැටි. වතුර වැදිච්චාම සැලෙනවා ඡායාව වෙනස් වෙනවා යූරේ රූපේ වෙනස් වෙනවා නමුත් වතුරේ නැවත නිශ්චල වෙන ගතිය කඩන්න බෑ වතුර මේ මේ වතු කොලයකට මිනිස්සෙක් ගිලවලු මීමැස්සෙක්ගෙන් බලපන් දැන් උඹ හදන හදන මීමැස්සික තේරම මිනිස්සු කඩාගෙන යනවා උඹට ලැජ්ජ නැද්ද නැවත නැවතත් මීපෙණි හදන්නේ. ඊපස්සිකවලු මිනිස්සයන්ට පුළුවන් හදපු මීපෙණි කඩන්න විතරයි. මගෙන් උන්න මං හදපු මීපෙණි හොරකම් කරනවා. මීපෙණි හදන හැටි මගෙන් හොරකම් කරන්න පුළුවන්ද කියලා ඇහුණු මිනිස්සෙයින්. ඒකට මිනිස්සයා මෝඩයි. මිනිස්සයාට ඒ හැකියාව නැහැ. ඌට පුළුවන් නේ හදපු මීපෙණි කියන්නේ. ගිනිච්චාවයි. මූට කවදා මීපෙණි හදන්නත් බෑ. මම මීපෙණි හදන්නේ හොරකම් කරන්නත් බෑ. ඒ වගේ හිතට කියන්න ඕන කෙලෙසයක් ඇවිල්ලා පළච්චාවයි. උඹ ওই විවේකී සමාදන් වෙලා හිටපන්. කොයි ඉරියව්වෙත් ගන්න පුළුවන්. ඔය දැන් කියන විදිහට ගත්ත එක සක්මණෙන් පරියංගයට පරියංගයෙන් සක්මණට යනවා වගේම කොයි අරමුණේ ඇවිල්ලා ගියත් ඒ පසුවෙන් තිරේට මුකුත් වෙන්නේ නැහැ. ඒ තිරේ ගිනි ගන්නක් පෙන්නවා, දියල්ලක් පෙන්නවා, තිරේ පෙගෙන්නේ නැහැ. තිරේ ගිනි ගන්නෑ. ඒ නිසා අපි සමාදන් වෙන්නේ පේන ඒ වෙලාවට පේන ගිනි ගන්දයි ජලයයි නම් ඉතින් රත් වෙනවා සීතල වෙනවා. මුත් තීරයේ සමාදන් වෙච්ච දවසේ පේනවා ගිනිකඳ පේනවත්, දියල්ලක් පේනවත්, යුද්ධයක් පේනවත්, සාමයක් වෙනවත් තීරේ තීරේම තමයි. ආන ඒක සමාදන් වෙච්ච දවසේ පේනවා බුදුහාමුදුරු ඉන්නේ එතන. මොකද අපිට පේන්නේ චිත්‍රපටියේ තිරේ නෙමෙයි බලන්නේ අපි චිත්‍රපටියේ පෙන්නන කෝලං කොල්ලා කෙල්ලා පිටිපස්සේ යනවා මල් ගහක් පේන දෙනවා දුෂ්ටෙක් ඉන්නවා ඉතී මේකට විසිල් ගහනවා ගෙදර ගිහිල්ලා අඬනවා නමුත් tire hina වෙනවා නනේ මෙහෙම තකතිරු જાතියක් මේකට මේ වැටෙන රූප ටික අල්ලගෙන මියක්කු ශෝකාන්ත හදා ගන්නවා දුක්ඛාන්ත හදා ගන්නවා අනේ මං දවස් ගාණක් මේ චිත්‍රපටි පෙන්ලා දිනවා මගේ මොකුත් වෙලා නැහැ tire මොකුත් වෙන්නේ නැහැ හිතා ගන්න බෑ හිතා ගන්න බෑ බුදු කෙනෙක් ඇවිල්ලා නොකියුවනම් අපි හිතන්නේ අපි හොදලා ගොඩ ගන්න බැරි අසුචි වලක් කියලා මේක ඇතුලේ තියෙනවා මේ නොසැලෙන නොකිලිවිටෙන එහෙම නැත්නම් අනිදස්සන අපපතිතිත දේ අපික සමාදම් වෙන හැටි දන්න. ඒක නිතරම ඇවිල්ලා අපිට ආරාධනා කරන සමාදම් වෙනවා කියලා. අපිට පේන්නේ හරි පාළුයි වගේ. හරි කම්මැලි වගේ. ඊට වෙන්නේ අර පේන චිත්‍ර දිහා බලන්නේ. නමුත් මේ වගේ සින්ති වලින් පේනවා පරියන්කයක් ඇති කරගත්තා නම් සක්මණේ ගියත් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ දිගට දිගට මේක පැවිතෙන්න ගියාට පස්සේ උප්පත්තියේ වටම පැවිතිච්ච මේ විවේකයේ Tamanට තේරෙන පටන් ගත්ත දවසේ තේරෙනවා ජීවිතේ මල් විහිං පල්. මනුස්සකම තුල හැම වෙලාවෙම නිවන තියෙනවා. නමුත් අපි ඉල්ලන්නේ කාමේ. ඉතින් ආයිදා කාපන් කියලා දුන්නාම කන්නේ නිවනම තමයි. කාලා මැරෙනවා. ඒක නිවන කන්නේ නැතුව නිවන ගරු කරගන්න විවේකයේ තියනවා කියලා සමාදන් වෙච්ච දවසේ කිසි කෙනෙක් ඉන්නේ නැහැ කියන්නේ. Tamange මෝඩකම විතරයි තියෙන්නේ. ඒ නිසා මේකට නැවත නැවත ඇවිල්ලා ගෙවදින්න අරින්නේ. මේ අමුත්තට එන්න දෙන්න එතකොට ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා ස්වාමින් වහන්සේ රාත්‍රී නිින්දට යාමට පෙර මා නිදා ගැනීමට සැරසෙන ඉරියව්වට සිත යොමුකොට හිසේ සිට දෙපතුල දක්වාත් දෙපතුලේ සිට හිස දක්වාත් සිත යොමු කරමින් සිටියෙමි මුළු රාත්‍රියම මා ඊතා නිදහස්ව එම ඉරියව්වෙන්ම ගත කළ අතර මට වෙනදාමෙන් නිින්ද ගිය බවක් මතක නැත මා නැගිටීමේදීද නැත. කාමරයේ විදුලි පහන දල්වන බව අවට අවට පිටාවේ එළියෙන් ඇසුණු මිනිස් කටහඬවල් කුරුල්ලන්ගේ හා සතුන්ගේ නාද මා නොනිදා සිටින අවස්ථාවකදී මෙන් මට ඇසුණි. නමුත් ඒ කිසිවක් සිතට ගියේ නැත. එලාම් හඬට ඇහැ ඇරෙන විට මට ඊයේ නිින්ද ගියේ නැහැ නේදයි සිතුණි. නමුත් සිතට හෝ ගතට මහන්සියක් දැනුනේද නැත. මෙම తත්වය කුමක්දයි මට කාරුණිකව පහදා දෙන සේක්වා. ඒ වචනේ තුලින් තමයි ප්‍රබුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ පිබිදිච්ච ගතිය. බුද්ධ කියන්නේත් ඕකට තමයි. මේ කයෙන් අසමාන විදිහට වැඩ ගන්න මනුස්සයාට මරණ ඉන්දක් අවශ්‍යයි. ගොර ඇද ඇද කෙල පෙර පෙර දත් පිටි කකා බුදියන්න මේ මේ හොඳට දවස පුරා විවේකීව විස්රාමෙන් වැඩ කරන මනුස්සයාට විස්රාමයක් ඕනේ ඉරියව්ව ඕනේ නමුත් ඉරියව්ව හිටියට හිත නින්දට යන්නේ හිත හොඳටම විස්තර කියන්න පුළුවන් මෙහෙමයි වුනේ කියලා. ඒක මේ ළඟදී ඇමරිකාවේදී පෙන්ලා තිනවා ඔළුවට 116ක් තකොද ඉලෙක්ට්‍රෝඩ්ස් ආලා හැමතැනටම එක්කෙනෙක් නින්දට යන්න ඇරලා එක්කෙනෙක් අවදියෙන් කියලා බලනකොට නින්දට ගියයි කියලා මොලේ මොන්නම ක්‍රියාවලියක්වත් නතර වෙන්නේ නැහැ කියලා. මොලේ ක්‍රියාකාරකම් ඒ විදිහටම වැඩේ. නිින්දේ ඉන්න එක නේක වාට වතුර දාලා නැගිටිනකොට පොඩි කම්පනයක් ඇවිල්ලා ආයෙත් එක මට්ටමකට. ඒ නිසා මේක යකායේ කම්මල වගේ මේක ඇතුලේ. අපි නිදාගත්තයි කියලා කිව්වට ඉතින් මං කියන්නේ බිව්වයි කියලා කිසි වැරද්දක් නැහැ බිව්වම ඔච්චරම තමයි වෙන්නේ. බොරුවට බනින්නේ බොනවයි කියලා. ඒ මනුස්සයා බිව්වට පස්සේ ඌ බොරුව බීලව නටනවා කියන්නේ තනි බොරුව. ඌට අර කියා ගන්න බැරි මිනිහට බැන්නේ නැහැ කිය වෙලාවයි. බීලා කියලා කියයි. මචං ඌ ගණන් ගන්න එපා. මම කාලා බීලා ඉන්න වෙලාවයි කියලා. අපි ඔක්කොම බීලා තමයි ඉන්නේ. මතේ බුදුහාම කියන්නේ මදය පමාදය. මදයට පමාදයට හේතුන මත්පැන් කියලා කියන්නේ අපි අපි ප්‍රමාදේ නම් ඉන්නේ මත්පැන් බිව්වත් නැතත් මත්පැන් තමයි. මත් වෙලා ඉන්නේ. මේ එක එක දේවල් වලට. මධ්‍යසාරයටම නෙවෙයි. নাනා ප්‍රකාර දේවල් වලට. ඒ නිසා මේ රූකඩේ නටනවා. නමුත් හොඳට ඕක හැම වෙලාවෙම හිටින්නේ නැහැ. ඕක හුඟක් වෙලාට ඔය එක සිද්ධියයි දෙකයි එක රැක් දෙකක් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිවම ඉතියව බොහොම සුවේලවන සුළුයි. ඒක කිසිම නිින්දක් නැහැ. කිසිම කඩਿੱත්වකුත් නැහැ. මේ තමයි ප්‍රබුද්ධ කියන්නේ. ප්‍රබුද්ධ කියන්නේ පිපිච්ච මනසක්. බුදුරජාණන්සේ කියනවා අනික් කුකුල් පිටර රාශියක් රකින්න කිකිලියක ඉස්ලාම අවදි වෙන පැටියා උගේම මුවසිල්ලින් නියසිල්ලින් තමයි මෙතෙන් පොර කටු දෙකෙන් තමයි පිටරේ කට කඩා ගන්න. මුවත් කොටත් ඇවිල්ලා හරියට කටට හේතුන දමලා අරිනවා. ඌ පිපිදෙනවා. අනික් කට්ටිය පිටරේ ඇතුලේ තාම. බුදුන් කියනවා මම පිපිදලා බලනකොට මට පේන්නේ ඔක්කොම පිටර විතරයි. එක එකක් නැගිටලා නැහැ. ඔක්කොම ඉන්නේ තාම කට්ට ඇතුලේ. උගේ රුචි අරුචි ඇතුලේ. උගේ පෞරුෂත්වය ඇතුලේ ඌ ඒ කට්ට ගන්නවට බයයි. හැබැයි බුදු වෙන අංකුරයන් වහන්සේට පේනවා මේ කට්ටෙන් මම හිර වෙලායි තියෙන්නේ එළියේ ආලෝකයේ තියෙනවා ඇදලා අරනවා කුඩු වෙලා යන. ඉතින් කඩාගත්ත කට්ටිය බිබිදුනා. හරි තමන්ගේ රුචි අරුචි කණ්ඩිකට තමන්ගේ මනාප වලට බැඳිච්ච එක පිටර කට්ටිය ඇතුළට වෙලා හිර වෙලා ඉන්නවා. එතන මේ වේබුසයාඩෝ මේ මහසි මේ මේ ගෝයින්කා සිස්ටම් එක ඔය උබා කියන කියලා දුන්න එක කවදාකවත් නිදා ගන්න නැති. ඒ සංඥාන්සේ මෙහි අපේලා අපේ ලොකු සංඥාන්ස ගියලු බලන්න මේ අහන්න පත්‍රේ දාලා තිබිලා තියෙනවා මේ සංඥාන්ස කතා නිදා ගන්න නැහැ කියලා. අපේ ලොකු සංඥාන්ස ගිහලා 11 විතරනකම් බලා හිටියලු මේ වගේ කට්ටිය තියන්න සාකච්ඡා කරනවා. පස්සේ ලොකු සංඥාන්සට ඉවි බැක් කරනවලු ඉදිමත. ගිහිල්ලා කරන්න දෙයක් නැතිකමට ගිහිල්ලා නිදාන්නලා යන්තම් එකමාරට ඇරනවලු ඇවිල්ලා බලනකොට සක්මන් කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් තානාපති කාර්ලේ කට්ටිය ආවලු කතා කරනවලු කොහෙද ගියාලු මයේ තියෙන මෝඩකමට මම බුදිය ගත්තට ඒ සංසය නිදා ගන්න නැතිලු. ඒ තියෙනවා මේ දඹුලු සෑඩෝ කියලා සිස්ටම් එකක්. ඒ ඒ සංසම ඉස්සල්ලාම ඇත්තට ඇමරිකාවට ගලන ගියේ. ඒ මොනාස්ට්‍රියේ පැවිදි වෙනෝ නම් කවදාවත් නිදා ගන්න දෙන්නේ නැහැ. තරපු පිළිහැරි කොහරි ගිහිල්ලා ඔහොම පොඩ්ඩක් හේට් වෙලා ඉන්නවා. ඇඳවල් කවදාකවත් නැහැ. ඒ ට්‍රැඩිෂන් එකේම නින්ද නැහැ. ඒ සංසලා දෙනම කියපු කතාවක් තමයි නිදා ගැනීම තිරිසන් වැඩක් කියන එක. අපිට නිදා ගන්න වෙනවනම් ඒ ඉතින් අර දවසේ කරපු කැත වැඩ ටිකට ගෙවපන්. දවසේ හුඳුට සතියෙන් අවදින් ඉන්නවනේ රැයට ගිහලා හාන්සි වෙනවා. හාන්සි වුණාට වෙච්ච දේ ඔක්කොම පේනවා. මේ කියන්නේ කුරුළු සද්ද ඇහෙනවා, මිනිස්සු කතා කරනවා එනවා. මේ හිතට නිකන් උඩින් පියාඹන පීසි වගේ යනවා. අවදි බව දන්නවා. හැබැයි විරය විවේකයට ඒකට කියන්නේ විස්රාමයට බාධාවක් නෑ. හැබැයි එහෙමනම් දවසේ තිස්සෙත් විස්රාම මනසක් තියෙන්න ඕනේ. උදේකලා මනසක් තියෙන්න ඕනේ. විවේක මනසක් තිබුණොත් රැයි දවලුයි ඒතර රාත්‍රී දිවා සංඥාව ගන්න පුළුවන් දිවා රාත්‍රී සංඥාව අරගෙන ගත කරන්න පුළුවන් කරපු නැති කෙනෙකුට මොන්න තාලෙන්වත් විස්තර කරන්න බෑ මොකද කවදාකවත් බලාපොරොත්තු වෙන විදිහට කඩਿੱතු ගතිය නැහැ උදේ නැගිටලා බලනකොට අරුණ උදයේ පිපුණ මල්ලසේ මොකක්ද ඉතුරු කෑවේ පිබිද මැලි කඳුරැලලා ඉදර පිසලා මූණ දෝලා යුතුයකම් ඉෂ්ට කරගෙන ඉන්න පුළුවන්. මේක නැත්තම් උදේ නැගිනකොට එන ගහච්ච දෝම් පිටිනගේ කබ්බ පෙරාගෙන ඔළුව කඩාගෙන ස්ටීම් කරලා ගන්න ඕනේ මූණ. ඒ මොකද රැතිස්සේ මේ pore පෙරලිය. අදී දෙක අතර සමතුලිතතාවයක් තියෙන දවස තුල ප්‍රශ්න නැති අවුල් නැති ජීවිතයක් ගත කරන රැති තද නිින්දක් ඕනේ. සමහරවිට පොඩි පොඩි ගැස්මක් වගේ ගැස්සෙනවා තියෙන එක පාට ගිහිලා අපව වෙනවා ෆ්‍රෙෂ්. හැබැයි පැය ගානක් ඉරියව්වේ ඉන්නවා. ඒක දැක ගන්න හම්බ වෙනවා නම් අපි සතුටු වෙනවා මේ ගොඩනැගිල්ල හදපු එකක්. කට්ටිය ෂෝක් එකට බුදිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. භාවනාව ආනාපාන සතිය භාවනාව ආරම්භ කර කරගෙන යාමේදී භාවනා අරමුණ වූ ආනාපානය සියුම් වී නොදැනී යයි. මෙම අවස්ථාවේදී කය පිළිබඳ අරමුණක් නොදැනී ගොස් හිස් අවකාශයකට පැමිණියාසේ දැනේ. ටික වේලාවක් මෙසේ පැවත ඉන්පසු උණුසුම් සිසිල් හා තෙරපීම් ගති විටින් විට ඇති වී නැති වී යයි. ඒ සමගම සිතේ තිගැස්මක් සමග හුස්ම වැටීම නැවතත් ක්‍රමයෙන් දැනෙන්නට පටන් ගනී. මෙම අවස්ථාවේ හිත විසිරෙන ස්වභාවයක් ගනී. ඇතැම් විට බාහිර අරමුණු එනම් ශබ්ද වැනි වලින් පවා ආනාපාන අරමුණට බාධා පැමිණේ. සිතත් නොරිස්සුම් ස්වභාවයක් හටගනී. නමුත් මෙම తත්වයේ ටික වේලාවක් පැවත නැවතත් සිත ආනාපාන අරමුණට වැටි අරමුණු සියුම් වී නොදැනී යයි මෙලෙස මෙය මාරුවෙන් මාරුවට සිදුවේ. භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම අවස්ථා දෙකෙහිම ඇතිවන තත්වයන් පිළිබඳ උපේක්ෂාසිත පවත්වා ගත යුතුයද අද උදේවරුේ පැවති ධර්මදේශනයේදී ඒ පිළිබඳ උපදෙස් ලැබුණත් එය තවදුරට පැහැදිලි කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි පෞද්ගලිකව හමු වී කමඨහන සුද්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඊතා අගය කොට සැලකමි. තෙරුවන් සරණයි. දැන් ඉතින් පෙරහැර ගිහිල්ලා දැන් ආයෙ කොහෙද මේ පුද්ගලිකව හමු වෙන්න තියෙන්නේ කොහොමඩක්වත් මම දැන් බොහොම ආඩම්බර වෙලා තියෙන්නේ දෙන්නෙම නැහැ කාටවත් දෙන්නේ නැහැ එතකොට මේ වගේ කතා කරනකොට ඔක්කොගෙම දේවල් බෙදා හදාගත්තා ඉතින් අපි පිටගංකාරයෝ නැහැනේ බෙදා ගන්න එකයි තියෙන්නේ මේ කියන විදිහට නිසලවිල තියෙනවා කොලයක් වැටෙනවා සැලෙනවා නමුත් Taman දැනගන්න ඕනේ වතුරේ නැවත මේ මේ පෑදෙන ගතිය කොලයකට කැඩෙන්නේ නැහැ. කොලයකට කැඩෙන්නේ අර ඡායාව පෙන්වන ගතිය විතරයි. ඊට පස්සේ හෙල්ලිලා ආයෙ තැම්පත් වෙනවා. ඊට පස්සේ ආයෙ බලන්න තියෙන්නේ ආයෙ කොලයක් වැඩනකම් බලන් හිටියොත් ගොඩ වෙලාවක් ආයෙ තියෙනවා කොලයක් වැඩනවා. එතකොට පේනවා මේ වතුරේ තියෙන ගතිය මේ මතු පිට සම වෙන ගතිය කවදාකවත් නැති වෙන්නේ නැහැ. වතුරේ ඒක ස්වභාවය. ඒකට කියන ගති, භාව, ස්වභාව. ඒ වගේ තමයි අපේ හිතත් කම්පන චංචල තියෙන තාකල්, ඝර්ෂණ තියෙන තාකල් සලීමක් ඇති කරනවා. ඝර්ෂණයට සම්ප්‍රණයට සාපේක්ෂව. ඒක ඉවරුනට පස්සේ ඉවරයි. අපි ඒ ගැන පශ්චාත්තාප වෙනවා මේ මගේ හිත කියලා හිතන්නේ මේ හිතේ චිත්ත ලක්ෂණය මේ චිත්ත ස්වභාවය මේක තියා දැනගත්තොත් ඒකේ චිත්ත භාවයේ චිත්ත මේකට කියන්නේ මේ නියාමයේ කියලා ඒ චිත්ත නියාමයේ දැනගන්න මේක සැලෙන්නම ඕනේ. සැලෙන්න පස්සේ කරවන හිටියොත් ආයෙ නිබේම අපි තටමන නෙවෙයි නිශ්චල වෙන්නේ. තටමන වුත් නිශ්චල වෙන්නේ නැහැ. තටමන ගියොත් නිශ්චල වෙන්නේ නැහැ. හොඳට දැනගන්න ඕනේ වතුරට කොලයක් වටුණා. කුලඟක් කියා සැලුණා. හරි. ඒක මගේ නෙවෙයි. කුලඟාවෙත් මගේ නෙවෙයි. කොලේත් මගේ නෙවෙයි. දැන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට බය පශ්චාත්තාවයක් එනවා. මේක විතරයි කෙලස් කියන්නේ. ඒකට අකම්පිත ගතියක් තියෙනවනම් නොසැලෙන ගතියක් තියෙනවනම් බුදුන් තමයි. ඔබට බෑ කෙලසන්න වතුරේ තියෙන සමතුලිත භාවයේ මේ මතු පිට සම වෙන ගතිය කුලයකින් කෙලසෙන්නේ නැහැ. උලංගින් කෙලසෙන්නේ නැහැ. ඒ වගේ Taman අර නොසැලෙන ගතිය සමාදන් වෙනවනේ. ඒකට తాදී ගුණය කියලා කියනවා. නොසැලෙන ගතිය, එහෙව් ගතිය කියලා. ඉතින් ඒකට තමයි මේ පෙළඹෙන්නේ. ඒක තේරුම් අරගෙනක් තියෙනවා. ඒක නැවතත් දෙවන්නේගෙන් යෝජනා ඉස්තිර කරගන්න වගේ අදහසක් තියෙන්නේ. ඉතින් මේව ඇහෙන එක හොඳයි කියලා මම හිතනවා. පොදු පුදු පුදුලික කමඨාන් සුද්ධ කරනට වැඩිය පොදුවේ මේක ඇහෙන එක පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැහැ මෙතන. මං හිතන්නේ මොකද අනන්‍යතාවයක් තියෙන මෙතන. කවුද කියන්නේ කතා කරන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඉතින් නරක ගතිය මම අරනවාට හරස් ප්‍රශ්න අහනවා. එතකොට වැරදි කාර්යය අහුවෙනවා. නමුත් හැම වෙලාවෙම ඕනේ මේ වගේ තොරතුරු තියෙනවා නම් ඉස්සරහට යනකොට මම කිව්වත් කමටහන් සුද්ධ කෙරුවත් නැතත් ඔතෙන්ද ගිය මිනිහා ඒකාන්තේම අර නිශ්චල භාවයටමයි යන්නේ ආය වෙන කතා දෙකක් නෑ හැබැයි ඒ අතරමැද කාලානුරූපව හැඩගැහිමක් වෙනවා එමීට එමීට එමීට තාමත් කම්පන චංචල වෙනවා ඉස්සරහට යනකොට කම්පන චංචලට සැලෙන්නේ නෑ කම්පිත වෙන්නේ නැති මනස ඒක ඉන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේක එදත් තිබුණා මේකයි කරන්න ඕනේ කියලා දන්නේ නෑ ශූන්‍යතාව කියන්නේ මේකයි කියලා දන්නේ නැහනේ. දැන් ඕන් දන්නවා ටික ටික. ඊට පස්සේ ක්‍රමසහවිදි ඉදිරියපත් කරනවා. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි පැයකමාරක් විතර කාලය අරන් තිනවා. ප්‍රශ්න හොඳයි. ඉදිරිපත්ලා තියෙනවා මුල් මුල් ප්‍රශ්න දෙක තුනක් අතර මූල ධර්ම වලට බර වගේ ගියා. මේ ඒක මම ඒ වෙලාවේ මතක් කරේ නෑ. නමුත් ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න අදාළ ප්‍රායෝගික ප්‍රශ්න ඉතින් මේ විදිහට යනවනම් මම තව දුරටත් පෙළඹෙන්නේ සාමූහික කමටහන් වලටම තමයි. මට කිසි විදිහකට හිතෙන්නේ නැහැ මම කාටවත් එහෙම අසාධාරණයක් කරනවා කියලා. මොකද ඔක්කොටම එක කැඳ හැලිය බොන්න පුළුවන්. ඕනනම් කොලයිස්ම ටිකක් දාන විතර කොල කැඳ කරගන්න පුළුවන්. පොදු එක එක බත්තලිය කණ එක හරි හොඳයි. බුද්ධිලික වාහන ගන්නවට වැඩිය ලංගම් බස් එක යන එක හොඳයි. කෝච්චිය යන එක හොඳයි. කට්ටිය නම් කැමති මම දන්නවා ප්‍රයිවට් කාර් එකක් තියාගෙන ඉන්න. ඊට වැඩිය හොඳයි පුද්ගලික බස් එකේ මේ මේ පොදු බස් එකේ යන එකයි හොඳ. මේ මං අහන්නේ තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා ඇති දැන් පැය එකමාරක් කතා කරන්නේ. ඒක නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් විශේෂයෙන්ම ඇත කමඨහන් සුද්ධ කිරීමක් එක ප්‍රශ්නයක් දෙකක් අර ඔක්කොම අනිතිව්වා තම තමන්ගේ කමඨහන් අදාළ දේවල් නිසා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු කට්ටිය මේ ප්‍රායෝගික වැඩක් කරලා තියෙන මම අපේක්ෂා කරත් ඒකමයි. ඒ නිසා මේ ඉදිරිපත් කරායත් අහගෙන හිටපු සියලු දෙනාටමත් කරගෙන යන වැඩේ පිළිබඳ ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.